අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ අවසාන දවසට ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චීවරම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී කෞරුණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රිස්බේන් නගරය මුල් කරගෙන මේ පවත්තන්ට යෙදුණු වැඩමුළුවේදී ඉදිරියෙන් තියාගත්ත ප්‍රධාන මාතෘකාව විදියට නැත්නම් ප්‍රධාන සූත්‍රය විදියට සර්වඥ දේශිත මේ සේවිතබ්බා සේවිතබ්බ කියන සූත්‍රය මේක පොත් පෙරලා බලන කෙනෙකුට නම් මජ්ක්‍ධිම නිකායේ දැක ගන්න පුළුවන් සූත්‍ර පිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. මෙහිදී සූත්‍රේ නම යෝජනා කරන විදිහට සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු මේ දෙක තේරීම පිළිබඳව බුදු නුවණ නැත්නම් මේ සරුඤ්ඤා ඥානය අපිත් එක්ක බෙදා හදා ගැනීමක් කරන්නේ එතනදී අතරමැදි කෙනෙක් විදියට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ තව ටිකක් ඒ ਸਰුවච්ච මතය විස්තර කළ දැක්වීමක් දිගට මෙ යන්නේ. ඒකේ මුලින්ම සීලය හා සම්බන්ධ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම විස්තර කරනවා. එතකොට අපි ආචාර ධර්ම පැත්තෙන් සමාජ ධර්ම පැත්තෙන් ජන විඥානයේ පැත්තෙන් පිරිසක් කොහොමද සමගියක් ඇති කරගන්නේ කියලා එහෙම නැත්නම් එකිනෙකා ගැන විශ්වාසය කරන්න පුළුවන් සමාජයක් ඇති කරගන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. ඉතින් ඒක ඇත්තටම මේ බාහිර නිවනක් වාගේ. ඉන්න සමාජයක කොතනක හරි මොන වියදමෙන් හෝ සමගිය රැස් කරගන්න පුළුවන් ඇති කරගන්න පුළුවන් නම් ඒක බාහිරේ තියෙන නිවනක් වගේ. ඉතින් ඒ නිසා ඒක නොසලකා නෙවෙයි සරුවචන් වහන්සේ මේ පෞද්ගලික නිවනක් විස්තර කරලා දෙන්නේ. අනිත් එකයි අපි බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති වාසේ පුද්ගලික නිවන ලබනද ඉස්සර වෙනවා මේ සීල ශික්ෂාව. එතකොට මේ පරිසරයට ලැබෙන්න ඕනේ යහ කම්පන වේග වගකීමෙන් දරාගෙන තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඒ සඳහා ඒ වගේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සාකච්ඡා කරලා ඊට පස්සේ චිත්ත tattya සංඥා ඒ වගේම දෘෂ්ටි වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒ එතකොට අර සීල ශික්ෂා ඉක්මෝලා ගිය සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට විස්තර සපයලා දෙනවා. ඉතින් අපි උත්සාහ කළේ පුළුවන් තරම් දේශනාවලිය හරහා ඒකේ වරණගේ යුතුය මේ විපස්සනා අනුග්‍රහිතේ නැත්තම් ප්‍රඥාවට අදාළ ශික්ෂා කොටස ඉස්මතු කරන්නයි ඒකෙදී අපි පුළුවන් තරම් මේ සමාධියට අදාළ නැත්නම් සමතයට අදාළ මූල ධර්ම වචන ඒ ක්‍රමයේ හරහා තමයි පුළුවන් තරම් උත්සාහ කරේ විපස්සනාට අදාළ දේවල් ඉදිරිපත් කරන්න. ඉතින් අද මේ ඉදිරිපත් කරපු කොටසෙන් තවත් පර්වයක් එහෙම නැත්නම් තවත් කොටසක් සරුවචන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒකෙදි තියෙන මේ චීවර පිණ්ඩපාත සේනාසන ආදී වූ තමන්ගේ ඇඳුම පිළිබඳව ආහාර පිළිබඳව ඒ වගේම තමන් වසන ස්ථානයේ වාසස්ථානය පිළිබඳව කෙනෙක් දත යුතු සලකා බැලිය යුතු ඒවා අපිට තේරීමේ අවශ්‍ය හැකියාවක් තියෙනවා නම් කොහොමද තෝරගන්න ඕනේද කොහොමද කොයි එකක් තෝරා නොගන්න ඕනද කියන එකට සේවිතබ්බා සේවිතබ්බ වශයෙන් පෙන්වන්නේ. ඉතින් මේ කොටසේදී ආමන්ත්‍රණය කරන්නේ සර්වචනන්සේ සාරිපුත්ත කියන නාමයෙන් එහෙම නැත්නම් මේ පැවිද්දෙක්ගේ නමක් කියලා ආමන්ත්‍රණය කරන නිසා කතා සංලාපේ යන්නේ ගීකී අතහරපුවාගේ පැත්තෙන්. ඉතින් නමුත් ඒක බණ භාවනා කරන කෙනෙක් තවමත් ගිහිගේ ගත කරත් අපි తాවකාලිකව මේ වගේ දවස් කීපයක් නිවාසිකව භාවනා වැඩ කළත් නැවත අපි ගෙදරට යනවා වුණත් ඒ අදාළ සමාන්තර තිවුර ගැන කතා කරනකොට උපාසක උපාසිකාවන්ගේ ඇඳුම ගැන අපිට සමාන්තර වේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. පින්ඩපාතය ගැන කතා කරනකොට භික්ෂු භික්ෂුණීන්ගේ උපාසකත්වන්ගේ උපාසිකාවන්ගේ ආහාර ගැන කතා කරන්න පුළුවන්. පන්සල් සීනාසන භික්ෂුන් භික්ෂුණීන් සම්බන්ධව කතා කරනකොට අපි වාසන වාසස්ථාන ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒ ටික අපිට මේ බෞද්ධයා දත යුතු ආර්ථික විද්‍යාව එහෙම නැත්නම් අර පරිමැස්ම පිළිබඳව ਸਰවඥාන්සේ පුංචි අවධානයක් නෙවෙයි දීලා තියෙන්නේ. විශාල විස්තර සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකයේ ගෘහස්තයන් නැත්නම් අගාරිකයන් ගතකල යුතු ආකාරය පිළිබඳව ඒ බෞද්ධ රාජ්‍යයන් වල හිටපු රාජ්‍ය නායකයෝ ලොකු අනුග්‍රහ කරලා තියෙනවා මිනිස්සෙයින්ට මතක් කරලා දෙන්න. ඒක දැන් කාලේ බැලුවම පැත්තෙන් බැලුවොත් නම් දේශපාලන තුරුම්පුවක් වගේ තමයි පේන්නේ. ඒ මිනිස්සෙන් කියලා දෙනවා ගත යුතු ක්‍රමේ නොගත යුතු දේ ඒ බුදු මතය. හැබැයි ඒක නිකන් අර නැති මිනිස්සයාට අර පේමහගන්ට කියලා දීලා රජ්ජුරුව සුකෝපභෝගී වෙන කතාවක් වගේ පැත්තකුත් තියෙනවා. නමුත් මේ උද්දෘත කරන්නේ සර්වචනන්සේගේ වචනයක් නිසා ගොඩක් වෙලාට ඒ දේ කරන්න වෙන්නේ එහෙම උද්දෘත කරපු රාජ්‍ය නායකයන්ගේ චර්යාව දිහා බලනකොටත් ඒ ඇත්තොත් යම් ප්‍රමාණයකට ප්‍රතිතද කරගෙන යම් ප්‍රමාණයකට මේ අවතුම් පැතුම් වල ඉඳගෙන තමයි දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ සිව්පසය පිළිබඳව අවතුම් පැවතුම් බුදුජානනාංශගේ ප්‍රධානම දේශනාව සඳහන් වෙන්නේ අරියවංශ සූත්‍ර දේශනාවේ ඒ ආරිවංශ සූත්‍ර දේශනාවේ තිබුණු වටිනකම එදා අශෝක අධිරාජ්‍යය තේරුම් ගන්න තියෙනවා. ඒ අශෝක සෙල්ලිපි වල ඔය දැනට ලංකාවේ බෞද්ධව බෞද්ධයන් අතර ප්‍රසිද්ධව තියෙන සූත්‍ර රාශියක් සඳහන් වෙනවා. ඒකෙත් මේ ආරිවංශ සූත්‍රයත් අලියවසා කියන නමින් සඳහන් කරලා තියෙනවා. බෞද්ධෙක් වෙනකොට එහෙම නැත්නම් සමාජයට වග වෙනකොට පරිසරයට වග වෙනකොට එහෙම නැත්නම් සාමය ගැන හිතනකොට මේ හැම දෙයක්ම සලකා බලන්න ඕනේ. ඊට පස්සේ ලංකාවේ පැවතිලා තියෙන පැවතිච්ච ඒ රාජ්‍ය නැත්නම් අධිරාජ්‍යවාදී එහෙම නැත්නම් රජ කෙනෙක් මුල් කරගත්ත පාලන ක්‍රමවලදී ලංකාවේ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ මෙවුව බොහෝමත්ම මේ එදිනෙදා කාරණා වශයෙන් රජුරුවන්ගේ අනුග්‍රහ දීලා ඒකට දක්ෂ ස්වාමින් වහන්සේලා ලව්වා මේ ආර්යවංශ සූත්‍ර දේශනා පවත්තලා ඒ සූර්ය ආර්යවංශ සූත්‍ර බණ පොළවල් වලට ආවට තින ගන් නිින්ද ගන් දීලා මාස 3කට සැරයක් මාස 6කට සැරයක් ආදී වශයෙන් දේශනා පවත්වපු විලාසව රසවාහිනී වගේ පසුකාලීන සාහිත්‍ය ග්‍රන්ථවල පාඩි ගැන්වීම සඳහා දීලා තියෙන ග්‍රන්ථවල හරියට තියෙනවා ඒ තියෙන හරියක් තියෙන ලංකාවේ විස්තර. දැන් මුළු ලෝකයාම කියවනවා ඒ දීවිලා තියෙන රචනා. ඇත්ත වශයෙන් අපි කොච්චර නොකියනවද කියනවනම් ගුරුමිට ගියාට පස්සේ තමයි දන්නේ ලංකාවේ මේ තරම් දේවල් අපේ ඉතිහාසයට අපේ ස්වර්ණමය යුගයට සම්බන්ධව අනිකුත් බෞද්ධයා මේ මුස්ලිම් මිනිස්සු මක්කම ගැන සලකනවා වගේ සලකනවා. අපි දන්නේ නැහැ. අපිට ඒකට මොකද අපි ඉගෙන ගන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඉගෙන ගන්න. ඒකට PhD තියෙනවා. හැබැයි ලංකාවේ මේ වෙලා තියෙන අර පිටිමැසිම් දායක පිළිබඳ දායකත්වයේ පිළිබඳව උස්සස්ම පාඩම් පන්ති අපේ විෂයපතෙන් අයින් වෙලා තියෙනවා. ඒක හිතාමතා කරපු දෙයක්ද එහෙම නැත්නම් අපේ කෑදරකම නිසා අපි මේ රස රස දිවල් හොයන්න ගියාද කියන එක මම හිතන්නේ තව අවුරුදු 20ක් 30ක් යනකොට අනිවාර්ය ගවේෂණයට ලක් වෙයි. ලක් වෙලා තීරුම් ගනිමු මෙච්චර ලස්සන ධර්මයක් අපිට තියෙද්දි අපි මේ පරසුද්දගේ දේවල් පිටිපස්සේ යන්න කවදාද මොන හිණයක්ද උනේ කියලා. ඒක මම හිතන්නේ දවසින් දෙකකින් වෙච්ච එකක් කියලා. අවුරුදු 1000කට වැඩි කාලයක් ගවේෂණය කරන්න වෙයි. අපිට වෙච්ච මේ විදේශ ආක්‍රමණ වලින් පැමිණිටියා සාය එහෙම නැත්නම් ඒ කරකොල සෑය වගේ ඡාය වගේ අමාරු තත්වලින් සිංහල ගිහිල්ලා තියෙනවා. යනකොට මේ ධර්ම ඒ වගේ තියෙන සාර කොටස් හැලිලා රොඩ තමයි ඉතුරුලා තියෙන්නේ. නමුත් සාරේ හැලිලා නැහැ. මූල ධර්ම බලනකොට පොත දිගාරනකොට තියෙනවා. ඔය පැවිතිලා තියෙන හැටි. එතකොට හිතා ගන්න පුළුවන් අර අඩුව සම්පූර්ණ කරගෙන මේක ආර්ය වංශ වගේ වැඩපිළිවෙලක් අපි ගමක් නැත්නම් සමූහයක් පවුලක් වශයෙන් කරනවාද නැත්නම් මම මට ශක්ති ප්‍රමාණය කරනවද කියලා බැලුවොත් මේ සතිය අඳුනගත්ත ප්‍රමාණයට තමයි මේක කරන්න පුළුවන්. එවනතු මේ රාජ්‍ය රෝ කිව්වට එහෙම නැතුව සභාවේ සභාපති කිව්වට මේක හරියන්නේ නමුත් Taman taman තීරුම් අරගන්නවා නම් මේකේ සම්බන්ධතාවයක් පෙන්නනවා යම් කිසි කෙනෙක් ජීවර පින්ඩපාත සේනාසන සම්බන්ධයෙන් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සේවිතබ්බ අසේවිතබ්බ දන්නවනම් එයාට භාවනා කාලේ අඩු වෙන්නේ නැහැ කියලා. මේව දන්නේ නැත්නම් එයාට භාවනා කරන්න වෙලාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇඳුම් හම්බ කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආහාර හම්බ කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගෙවල් හම්බ කරනවා. ආච්චිට ගෙවල් හදා හදා ඉන්නවා. අන්තිමට මරණකමුත් කියනවා මට භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ලාමක කුසල් වලට යනවා. ඒ නිසා මේ සූත්‍රය නන්නේ. නමුත් ඒ ආර්ය වංශ සූත්‍රය සම්බන්ධ කරලා පෙන්නනවා මේ මිනිස්සෙන්ට භාවනාරාමතාවේ සහ භාවනාරතියත් පහානාසාම රාමතාවේ සහ පහාන රතියත් නැති වෙන්න හේතුව මේ ප්‍රත්‍යයට කඹරන ගතිය කියලා. මේ කඹරන ගතියක මංවත් ආව වචනය. එහෙම නැත්නම් ඔළුව වලට ටොක් ඇනෙන්නේ නැහැ. මේ ප්‍රත්‍යයට කඹරනවා වැඩිකම නිසා Tamanට භාවනා කරන්න වෙලාවක් නැහැ. පවුලේ සමගියක් ඇති කරන්න වෙලාවක් නැහැ. යම් වෙලාවක යම් කිසි කෙනෙක් මූල ධර්මයේ දැනගෙන මේ වැටේට බැස්සොත් හෝ මේ වැඩේට බහැලා ඒ අනුව මූලධර්ම ඉගෙන ගත්තොත් එයාට තේරෙනවා මේ හුදේකලාව මේ භාවනාවේ විවේකය එහෙම නැත්නම් මේ ලාමක කුසල් වෙනකොට මේ අධි කුසලයේ කිරීම ඕනේ තරම් මේ අපි ගත කරන ජීවිතේ හොයා ගන්න පුළුවන්. හැබැයි මේ පැතුවට බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට මේ පාර හරහා යන්න ඕනේ. ගියාට පස්සේ ඕනේ තරම් තමන්ට භාවනා රාමතා භාවනා රතිය පහාන සාමතා පහාන රතිය කියන මේ අතහැර ගැනීමේ රතිය අතර දැමීමේ රාමතාවය ඇති කරගන්න පුළුවන් අර ක්‍රම දෙකටම එකක් තමයි පුද්ගලයෙක් වශයෙන් මම මේක කරනවා කියලා ගන්න අදිෂ්ඨානය. එහෙම නැත්නම් එහෙම මේ වගේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා සමූහයක් වශයෙන් කුංචි සමූහ එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කවුරු මොන රැළට වැටිලා රැල්ලේ ගියත් අපි අපේ නිහතමානීකමයි අපි අපේ අරපිරිමැස්ම අපි අපේ දේශයට භාෂයට ගැළපෙන ක්‍රමේ හොයාගත්තොත් ඒ ඒකට අපිට වහාම ලැබෙන අනුහස් නැත්නම් ආනිසංසය තමයි භාවනාරාමේ සහ භාවනාරතේ සඳහා කාල වේලා ලැබෙන එක. ඒක නිසා අපි බලමු මේ පසුබිම මතින් මේ කියන චීවර පිළිබඳව සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ යම් චීවරක් ඉවුරක්. ඇඳීමෙන් කෙනෙකුට කෙලෙස් උපදිනවනම් එහෙම නැත්නම් තියෙන බයලජ්‍ය ධර්ම වෙනසෙනවනම් ඒ සිවුර ප්‍රහාණය කළ යුත්තක්, සේවනය නොකළ යුත්තක්. යම් සිවුරක් ඇඳීමෙන් යම් කෙනෙකුට නූපන් කුසල් උපදිනවනම් තියෙන කුසල් ප්‍රහාණය වෙනවනම් අන්න ඒක කියනවා පාවිච්චි කළ යුතු සිවුරක් කියලා. ඉතින් යනෝ බලනකොට අද මේ අපි ඉන 2016 අවුරුද්ද කියනකොට ලෝකයේ අඳුම් මෝස්තර වලින් ගත්තොත් එකම જાතියක්වත් නැහැ මේ අඳුම් මෝස්තර කියන මේ අලුත් පිළිකාවෙන් ආසාදීනේ නොවිච්ච જાතියක් හැම જાතියට මේක ගිහිලා නගරෙත් තියෙනවා ගමෙත් තියෙනවා හැම තැනකම මේ අඳුම් මෝස්තර ක්‍රමය පුදුමාකාර විදියට මේ ආලවට්ටමක් තියෙනවා ඉතින් මේ ආලවට්ටම මේ අඳුම් මෝස්තර ක්‍රමය හොයාගෙන බැලුවොත් එහෙම මේක හදලා තියෙන්නේ කෙලස් කපන්නද කුසල් වඩනත කියලා ගත්තොත් ඔන්න ඒක ඒ ශේෂ්ඨයෙන් බැලුවොත් පේනවා මොකද්ද මේ ඇඳුමෙන් පෙන්වන්නේ කියලා. පෙන්නන්ට නොපෙන්නිය යුතු කඩප්පුලි ටික ඔක්කොම පෙන්නලා ඇඳුමකුත් තියෙනවා මේකේ. බුද්ධුමයි. විලිලජ්ජ නැති සංගේ නැති තේරම එළිය දාලා මිච්චර වෙන්ද වගේ නෙමෙයි ඇඳුම් හරි ඝන. හැබැයි අර විලිලජ්ජ නැති කොටස් ටික ඔක්කොම එළිය. තාප්පයක් බහලා තාප්පයක් බැඳලා මේ තමන්ගේ නිශ්චල දේපල අරසා කරනකොට දැන් කටුකම්බියට හරි කැමති කට්ටිය. ඇතුළේ පේන්න තියාගෙන අරසා කරන ගන්න. කටුකම්බි ගහන තමයි ඇවිදින්නේ. ඒ වගේ තාප බැඳගෙන තිල්ලක් නෑ දැන්. ඉතින් ඒක දිහා බැලුවට පස්සේ වඩා දක්ෂකම තියෙන්නේ අර වැඩියෙන් කෙලස් උපදින ක්‍රමේ වැඩියෙන් තියෙන විලිලසංගේ නැති වෙන ක්‍රමය තමයි ඉදිරියට අවිලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමේ දිහා බලනකොට මේ බුදුහාමුදුරන්ගේ සිවුර එහෙම නැත්නම් මේ සාසනික ලාංඡනයේ ලිංගේ අරගත්තාම ඒක නොස්තැලෙන ඉන්ද්‍ර කීලයක් වගේ ලකුණක් පෙන්නනවා පුළුවන් නම් මේකට හොඳ එකක් හොයන්න පුළුවන් නම් හොයන්න මේට වැඩි ලාභ එකක් පුළුවන් නම් හොයන්න මේට වැඩි කුසල් උපදින එකක් කද්දාකවත් කරන්න හම්බ වෙන්නේ ඉතින් ඒක නිසා ඒ සිවුර තෝරගත්ත කෙනා ඒ සිවුරෙන් ඒ කටයුත්තට සම්මාදම් වෙනවා නොසීරක තෝරගත්තේ නැති කෙනා අපි හිතුවොත් උපාසක උපාසිකාවන් ඒගොල්ලෝ තේරුම් අරගන්න ඕනේ අපේ මේ ඇඳුම අපි අඳින්නේ හිරිකෝපීන පටිච්ඡාද නැත්තං අනුන්ගේ හිරිකෙපෙන දේ වසాతබා ගැනීම සඳහා ඊට එහා කොටස් වර්ගයක් තියෙනවා අවුයෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න මැසිමතුරුගෙන් ආරක්ෂා වෙන්න දලඹුවන්ගෙන් ආදී සත්තුන්ගෙන් ආරක්ෂා වීමට නමුත් මේ හිරිකෝපීන ස්ථාන වසා ගැනීමට මේක තියෙන්නේ කියලා දන්නවනම් ඒ කටයුත්තට අපි යෙදුනොත් ඒ ඒ සඳහා මේ තරම් ඇඳුම් අල්මාරි තියෙන්න ඕනද කියලා ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. විල්ලජ්ජාව නම් ප්‍රශ්නේ. නැත්තම් විලි වතා ගන්න එක නම් ප්‍රශ්නේ. මෙච්චරම ඇඳුම් අල්මාරි ඇඳුම් ආයිත්තම් ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි අර කලින් කියපු ඊටාම ගැඹුරු මේ සංඥා නිරෝධ தত্ত্ব නැත්තම් චිත්ත විවේක தত্ত্ব ගත්තට මෙන්න මේ වගේ දේවල් වලදී අපේ බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන මේ ඇවතුම් පැවතුම් පිළිබඳව තාම අපිට ඒ බිලිලජ්ජ දෙක එහෙම නැත්නම් කාම කෝප ඇති වෙන තැන් පිළිබඳ හැඟීමක් නැත්නම් කොච්චර භවනා කරත් ඇති වැඩක් නැහැ කියලා එක පැත්තකින් හිතෙනවා. එහෙම නැත්නම් කීයද හැකි ඒක නිකන් මේ පරිේශනාගාරේ කර පරිේශනක් විතරයි ශේස්ත්‍රේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා භවනා කරන එක දැනගන්න ඕනේ. තමන්ගේ භාවනා ජීවිතයේ භාවනාවට බර භාවනාවට රාමතාවේ ඇති වෙන අධිකුසලයට සම්බන්ධ වෙන වැඩ කරනවා නම් යා බණ භාවනාත් කරන්න ඕනේ පරියංක භාවනාව සක්මන් භාවනා කරන්න ඕනේ හැබැයි මේ ඇඳුම සම්බන්ධවත් නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ පාවිච්චි කරන ඇඳුම වැඩි වැඩියෙන් කුසල් ඇතිවීම සඳහා මගෙත් අනුන්ගෙත් වැඩි වැඩියෙන් අකුසල් දුරු වීම සඳහාද කටයුතු කරන්න කියන එක සැලකිලිපත් වෙන්නේ නැත්නම් ඉතින් අර අර භාවනාවේ මොකද්ද ඉතින් අඩුවක් තියෙනවනේ. ඒක නැතුව මේ භාවනාව කොච්චර උසස් මට්ටමකටපත් උනත් තාම මේ ආලවට්ටම නම් කතා කරන්නේ මේ පොත්තේ සුදේ පෙන්වන්න හදනවා නම් ඉතින් මේ දෙක අතර ගැළපෙන්නේ නැති ගතිය නිසා ඒ කෙනා ඇතුළතිමුත් ප්‍රශ්න ඇති කරනවා පිටිමුත් ප්‍රශ්න ඇති කරනවා. ඉතින් මේ ගිහියෝ පිළිබඳව මේක පිළිබඳව ගොඩාක් විස්තර කියන්න පුළුවන්. නමුත් මේ සිවුර සම්බන්ධයෙන් අරගත්තත් අපිට හිතෙන්නම් සංඝයා වහන්සේලාට අපි සිවුරු පූජා කරනවා. නිසා සංඝයා වහන්සේලාට මේ ප්‍රශ්නේ නෑ. ඒ මොකද ඒ සංඝයා වහන්සේලාට තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ මගධ ශේෂ්ත්‍රය හැටියට ආදුම මේ හරි හතරස් රෙදි කැලක් මේ සිවුරු කියන්නේ. ඒ සිවුරු කිව්වම ඉතින් තියෙනවා තමයි තුන් සිවුරුම තියෙනවා තවත් විවිධාකාරයෙන් තියෙනවා. නමුත් මේ සිවුර සම්බන්ධ කරගෙන කොච්චරක් සංඝයා කෙලෙස් උපදිනවද කියලා හිතාගත්තොත් හිතා ගන්න පුළුවන් වෙයි එහෙනම් ගිහියෝ මේ ගැන දන්නෙත් නැතුව මේ සිවුරකින් බලාපොරොත්තු වෙන්නේ නූපන්න කුසල් නොයිපද වීමයි උපන් කුසල් යටපත් කිරීමයි නූපන් කුසල් ඉපද වීමයි උපන් කුසල් වර්ධනය කියලා කොච්චරක් ප්‍රවේශම් වෙන්න ඕනද කියලා ඒක සම්බන්ධව ආරිවංශ සූත්‍රයේ දේශනා කොටස් ටික අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න මට හිතුණා. ඒක සාරිපුත්‍ර සාංශ මෙතන නම් කරපු සූත්‍රයක් නෙවෙයි. නම් කරලා තියෙන්නේ යම් සිවුරක් ඇඳීමෙන් අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවන ඒක අසේවිතබ්බයි යම් සිවුරක් ඇඳීමෙන් කුසල් වැඩෙනවා නම් අකුසල් අඩු වෙනවා නම් ඒක සේවිතබ්බ කිය. ඒක සම්බන්ධයෙන් එතකොට සිවුරේ පැවතුම් පැවතුම් ඒ අරියවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙන එක බොහොම විචිතුරු සූත්‍රයක් ලංකා ඉතිහාසයේ ගොඩාක් පැතිරිච්ච සූත්‍රයක් ඒකේ කියලා තියෙන්නේ සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේ. නෝක තමයි තේමා වාක්‍යය. ලදයම් සිවුරකින් සතුරු වෙන එක තමයි සිවුර සම්බන්ධයෙන් දත යුතු පළවෙනිම දේ. තමයි තියෙන ඇඳුමකින් සන්තෝෂ වෙනවා මිසක්කා සන්තුට්ඨෝසි ඊතරීතර චීවරෙන ඊතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී. ඒ විතරක් නෙමෙයි එයා ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරන කෙනෙක් වෙන්න ඕන. තමනුත් ලද යම්සිරකින් සතුට වෙනවා. ඒ වගේම කට්ටියට කියලා දෙනවා මේකේ විශාල ආර්ථිකයක් ලැබෙනවා, විවේකයක් ලැබෙනවා, කෙලෙස් අඩු වෙනවා, බණ භාවනාවට පහසුවක් හම්බ වෙනවා. ඒ නිසා iterator ජීව සන්තුට්ඨියාච වන්නවාදී. සිවුරක් ලදයන් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන ගතිය මම හිතන්නේ කිසිම ඔය ගාමන්ට් ඉන්ඩස්ට්‍රි කෙනෙකුට කරන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ කතා කරන්නේ මොයේ සිවුර මදි තව සිවුරක් ගන්න කියන්නේ. ඔය ඇඳුම මදි තව ඇඳුමක් ගන්න කියන්නේ. ඉතින් ඒක නිසා මේ ලදයන් සිවුරකින් සතුටු වීමේ කතා කරනවා කියලා කියන්නේ Taman එක කරනවා විතරක් නෙවෙයි. Taman දන්න කියන ගෝල බාලින්ඩත් කියනවා. මේකෙන් ගොඩාක් මේ කාලය ඉතුරු වෙනවා. නිහතමානී වෙනවා. භාවනාවට ඉඩ ලැබෙනවා. අනුර කෙලෙස් උපදින අඩු වෙනවා. ඒ නිසා ලදයන් සිවුරකින් සතුටු වෙන්නේ කියලා. නච්ච චීවර හේතු අනේසණං අපත්‍ති රූපං ආපජ්ජති. භික්ෂුන් වහන්සේ නමක් නම් මේ සිවුරු ලබා ගැනීම සඳහා සංඝයාට නොගැලපෙන අනේෂන අපපතිරූප නොගැලපෙන ක්‍රම වලට දඟලන්න යන්න එපා. ලදියම් සිවුරකින් සතුට වෙනවා හරි. තීවර හේතුවෙන් චීවර නිසා නොගැලපෙන ක්‍රම වලින් අනේෂන කියලා කියනවා ඒෂණීය කියලා කියන්නේ සොයා යාම, පරිේෂණීය කියලා කියන්නේ නැවත සොයා යාම, අනේෂණීය කියලා කියන්නේ වැරදි සොයා යාම. සිවුර පිළිබඳ ඕනෑමට වැඩිය මේ කාලේ නාස්ති කරන්න එපා. අනේසනම් අපපති රූපං අපපති රූපෙන් නොගැලපෙන දේවල් කරන්න බෑ. ලද්දාච චීවරං තමන්ට යම් හේකින් සැබෙනොත් අලද්දාච චීවරණ පරිතස්සටි අපිට මට ඕනේ මේ જાති චීවරම් මට ඒක ලැබුණ නෑ කියලා ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්න ගියොත් ඒ කෙනාගේ දවසම ඒ සිවුරු හේතුවෙන් නොලද්ද සිවුරු හේතුවෙන් අර පශ්චාත්තාප මනසෙන් සතියත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ සන්තුට්ටියක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා අලද්දාච චීවරණ පරිතස්සටි ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණපන්නෝ පරිපඤ්ඤෝ පරිපුඤ්ජති. යම් හේයකින් මට මට ඕනම විදිහේ සිවුරක් ලැබුණා නම් ඒක පාවිච්චි කරන්න කියනවා ඒ කියන්නේ තද බැඳීමකින් තොරව. ඒක මේ හේතුඵල අනුව ලැබුණා මේ අරයට ලැබුණේ මට විතරයි ලැබුණේ කියලා මේ සිවුර විනාශ නොවීම එක දිගටම තියෙන්න ඕන කියලා මේ ගතිගතියක් ඇත්තෙත් නෑ අමුචිතෝ ඒක පිළිබඳව වාල්කමකුත් නැහැ අනජ්ජාපන්නෝ මේ සිවුරත් එක්ක බැඳිලා ගත කරන්නේ නැති ජීවිතයක් කියලා. ඉතින් ඒකදී ඔය මේ අපේ අටුවා සාහිත්‍යයේ පෙන්නනවා බුදුජානන්සේ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක්. ඒක ස්වාමීන් වහන්සේ නමකට බොහොම වටිනා සිවුරක් හම්බෙලා. සිවුරක් හම්බෙලා ඒක පුදුම විදිහට Tamange මේ පැවිදි ජීවිතේ වටිනා වස්තුවක් විදිහට ජානනකොට මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. අපවත් වෙච්චාම පවතින සම්ප්‍රදාය හැටියට මේ සංගතතු වස්තුව අනික් සංඝයා අතර සමසේ බෙදලා යනවා. ඒ බෙදලා යන්න ගියාම සංඝයාට කියලා මේ හාමුදුරුවපත් තුන යාම්සංග මේ මේ මේ වස්තු අපි බෙදලා දෙනකොට සර්වචනාංශ කියනවා සිවුර තියලා අනිත් ටික බෙදා ගන්නයි කියලා. ඉතින් ඒතකොට කවුරක්වත් අහන්න යන්නේ නැහැ ප්‍රශ්නයක් මොකක්වත් ඒක සිවුර තියලා බෙදලා දවස් 7කට පස්සේ සර්වචනාංශ කියනවා දැන් මේ සිවුරත් බෙදා ගන්නයි. ඇයි කියනකොට කියනවා මේ හාමුදුරුවෝ මැරිලා මේ සිවුරේ ඉනකුණෙක් වෙලා මේ දවස් 7ේම හිටියා. මේකට කවුරු හරි අයිතිවාසිකම් කරා නම් එයත් එක්ක වෛරපන්දිනවා. දවස් 7යි වයස තියෙන්නේ මැරිලා ගියා. මැරිලා ඉන්නේ මේ සිවුරේ. මහානකම් තමයි කරලා තියෙන්නේ. නමුත් සිවුරේ ඉඳලා තියෙනවා යම් හේක මේ කාට හරි පැවරුවා නම් ඒ වෛරපේ කරපකට වෛරබන්දින් නිසා මේක මම බෙදන්න එපයි කිව්ව එක නිසායි කියනවා. ඒක නිසා අපිට දුක ගේන්නේ අපි ප්‍රිය කරන දේෙන් පමණයි. ඒ හම්සෝ ගොඩක් දේවල් තියෙන නැති කොයි දෙයක් අතහැරලා ඉන්න ඇති. නමුත් මේ සිවුර විශේෂ වෙච්ච නිසා ඒක ඇල්ලුවා. ඒක නිසා මරණ මොහොතට යනකොට පැවිදි වේවා ගිහි වේවා මුඛ්‍ය මොකද්ද අල්ලන්නේ කියන එක කල්ලාතෝ ලැහැත්ති කරන හිටියේ නැත්නම් මොකක් හරි අල්ලන එක ස්වභාවිකයි. ඒ අල්ලපු දෙයට තමයි ඇවිල්ලා වැටෙන්නේ. එක්කෝ ගෙස් ගස් කෙම්බෙක් වෙනවා. එක්කෝ ලිම් මැඩියෙක් වෙනවා. මොකෙක් හරි වෙලා ඉන්නවා. ඉතින් ওই ගෙවල් වල ඉන්න සත්තු විලාම ගෙවලියෝ කියලා කියන්නේ. ගෙවල් ළවට ඉන්න සත්තු උන්ගේ චර්යාව බලනකොට හිතා ගන්න පුළුවන් ඔන්න වෙන දේ මරුණාට පස්සේ. ගෙම්බෙක් විසි කෙරුවොත් ගෙබිය ඇහැරලාගෙන ඇටලන්නේ වැටෙන්නේ. ගෙම්බුට පහින් ගන්න බෑ. ගෙම්බෙක් විසි කරනකොට පල්ලෙහාට විසි කරන්න එපයි කියනවා. එලක ඉන්නවනම් පල්ලෙහාට ගිහම වැටෙන්නෙම ගේ දිහා බලාගෙන උඩට උඩට එනවා. උඩ පැත්තට විසි කරන්න කියනවා. ඌ එතකොට උඩ පැත්ත බලන්න වැටෙන්නේ ඊට පස්සේ ගේ මතක නැති වෙනවා. ඒ නිසා නාකි නාකිච්චෝ මැරෙනකොටත් උඩටමයි විසි කරන්න ඕනේ. ඔය නැත්තම් ඔය ගෙට වෙලා ඉන්නවා. ඉන්නකමනොත් ඔය මොනවා හරි ඔය කහ ටිකක් හරි උමලක ටිකක් හරි අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ ඔතෙන් තමයි ඉන්නේ. සිවුර ගත්තත් එච්චරයි. ඒකෙත් හොඳට මතක තියාගන්න මේ සිවුර අපිට සංසාර බන්ධනයක් ඇති කරන්නේ ප්‍රිය කෙරුවොත් විතරයි. ප්‍රිය කරන්නේ කොච්චර දෝ දේවල් තියෙනවා. ඒක නිසා මේ ඒ සිවුරට රිංගගෙන ජීවත් වෙන්න එපා. අනජ්ජහපන්නෝ. ඒ හිවුර මගේ. මෙන්න කාටවත් එක දෙන්න බෑ කියලා අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි. මේ ශිවුරට ආශා කළොත් වෙන දේ බුදුරජාණන්සේ අක්කන්දෝපන් සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ සිවුරට සිවුරට මන අපේ මහානකම් කරනවා. නැත්නම් මේ මහානකම් කරන්න මට හොඳ සිවුර ලැබෙයි කියලා හිතෙනවනම් ඊට වැඩිය හොඳයි කියලා තියෙනවන්නට ගිනි කන්දට පැනලා විශාල ගිනි ජාලාවක් පෙන්ලා මැරෙන එක මොකද මේ ගිනි කඳට පැනලා මැරෙන එක එක එක ආත්මයයි මේ සිවුරකට බැඳිලා මැරුණොත් ආත්ම කීයක් ඇයිද දන්නේ කියලා. ඒක නිසා ඒ ඒ කියනකොටම 69කට ලේබඩ එළිය යනවලු. ලේවමන යනවා 69ක් රහත් වෙනවලු. මේ අපි මනාපෙන් හම්බ කරන මේ වස්තු නිසා අපි මොන මොන විදිය අපිට නොදන්න සම්බන්ධකම් ඇති කරනවද? ඒ නිසා පාවිච්චි කරනකොට ඒ සිවුර ආදීනව දස්සාවේ එහෙම නැත්නම් ඒ පූජා කරපන චරපෙන් සිද්ධ වෙනවා කියන වගේ කාරණා සලකා බලලා මාත් මේක පාවිච්චි කරන්නේ යුරෝ පාවිච්චි කිරීමෙන් ලැබෙන හිරිකෝපිනි ස්ථාන පාවිච්චි කරන්න මිස වින ආඩම්බරයකට නෙවෙයි කියලා ඒ සිවුර පාවිච්චි කරන්න දන්නවනම් ඒ ලැබිච්ච හොඳ සිවුරකට එහෙම කටයුතු කරන්න කියනවා. කායචපන ඉතරීතර තීව්‍ර සන්තුට්ඨිය නේව අත්ුක්කං තේති නෝපරං වම්බේති. මේක තමයි අමාරුම කොටස. යම් කිසි කෙනෙක් හිතාගන්න හිතාගන්න අපි බොහොම නිහතමානී වෙනවයි කියලා. එහෙම නැත්නම් බොහොම රෙදි සම්බන්ධයෙන් අඳුන් සම්බන්ධයෙන් බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරනවා. එයා දන්නවා මම අනික් අය වගේ ඇඳුමට ඇලෙන්නෙත් නැහැ ඇඳුමනිකේ කෙලෙස් උපදවන්නෙත් නැහැ කියලා ඒ Taman ළඟ චීවර සන්තුට්ටියේ චීන බව දන්නවා. නමුත් එයා ඒ චීවර සන්තුට්ටියේ නැති ඇඳුමට ප්‍රිය කරන අනිත් එක්කන දැකපුවාම පහත් කළා සලකනවා. තායචපන චීවර සන්තුට්ඨියාච වන්නවාදී නේව අත්තුක්කං සේති නෝපරම් වම්බේති. එනිසා තමන් ඊ타මත්ම නිහතමානීව කෙලස් නෝපදනා තාලයකට ශූර පාවිච්චි කරාට සමාජයේ ඉන්නකොට අපි දැක්කොත් තව කෙනෙක් ආවට ගියාට ශූර පාවිච්චි කරනවා විවිධ හැඩතල හොයනවා. එතකොට මේ පුද්ගලයා තුල මම නම් ශූරට බොහොම අර පරිස්සම් එහෙම නැත්නම් ආර්ය වංශය සලකලා කටයුතු කරනවා අසවලා කරන්නේ කියලා මම උසස්ය ඔහු පහත්ය කියලා හිතාගත්තොත් ඒක ඒකත් තීව්‍ර නිසාම මේ කොච්චර නිහතමානී වුණත් සංසන්දනයේ තුලින් එහෙම නැත්නම් මාන්නේ තුලින් චිවුරු පිළිබඳ ගණන් ගන්න නැති අයගේ පව් නිසා මෙයා පව් කරගන්නවා. නේවත්තුක්කං සේති නෝපරමම් බේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චතානන්ද පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ මෙන්න මේ කටයුතු සම්බන්ධයෙන් දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ එකක් මේ කවුරු මොන જાතියෙන් ඔය ඇඳුම් සම්බන්ධයෙන් කෙලෙස් උපදවන්න ගියත් Taman කනකොට කිරලා කන්න ඕනේ. මම පරිසං වෙන්න ඕනේ පිළිවහ ගන්න යනවා මිසක්ක එහෙම නැත්තම් මේ කෙලෙස් නොපදින පැත්තේ යනවා මිසක්ක මේ රට්ටු යන තාලට යන්නේ නැති වෙන්නේ. ගහීම අමාරුයි හොඳ පෞරුෂත්වයක් නැති කෙනෙකුට. අද තියෙන්නෙම රැළට වැටිලා රැළට අහුවෙලා යන්නේක. විශේෂයෙන්ම තරුණ දුවතරුන්ගේ වැඩ දිහා බලනකොට ඒ තමන්ගේ පළවලේ අය කරන දේවල් කිරුවේ නැත්තම් ඒගොල්ලෝ කොන් වෙනවයි කියලා ඒකමයි අනුගමනය කරන්නේ. ඒකෙන් මේ ඇඟට හොඳද විලි වැහෙනවද කෙලස් පුදුනද කියන කවදාකවත් සලකා බැලිය යුතු කාරණාවක් විතරක් ගන්නෑ. අන්න ඒ අනුව දක්ෂකමක් ඇති වෙන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ සංසාරගත පුරුද්දක් තියෙන්න ඕනේ. මේ නිහතමානීකම පිළිබඳව ඇඳුම සම්බන්ධව තියෙන මේ නිහතමානීකම සම්බන්ධයෙන් ඒ නිසා සෝහි තත්ත දක්කෝ අනලසෝ මොනම වෙලාවකවත් මේක ලිහිලා යන්න දෙන්න එපා. අනලස්ස සම්පාදනය කරන්න ඕනේ. කොයි වෙලාවෙත් <clears throat> සමාජය සුරට වැටුනොත් වෙන්නේ රැළට වැටුනොත් රැළට අහු වෙනවා. හරිම අමාරුයි මේ සමාජයක දැන් විශේෂයෙන් පාටි යන සමාජයේ සම්බාධන වලට යන සමාජය සුපර් මාකට් යන සමාජයක් ගත්තොත් ඒකේ තියෙන්නෙම අර තමන්ගේ පුළුවන් කාර්කම් පෙන්වන්න හදන ගතිය නිසා ඒ වැටෙනකොටම අර නියතමානී ගති නැති වෙනවා අනලස් වෙන නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ ඒ තමන්ට නොගැලපෙන තැන් වලට යෑමෙන් නොගැලපෙන ඇසුරු කිරීමෙන් නොගැලපෙන වැඩ කිරීමෙන් අර රැකගෙන ආපු නියතමානී ගතිය ගිලියෙන් ඉඳ තියෙනවා සම්පජානෝ සම්පජානී කියලා කියන්නේ අපි නුවණ කියලා සාමාන්‍ය සඳහන් කරන සිහි නුවණ කියලා සම්පජානෝ සතිමා. මේකෙත් තෝයි තත් දක්වනසෝ සම්පජානෝ පතිස්සතෝ. සම්පජාන පතිස්සත උඟක් වෙලාට තියෙන්නේ සති සම්පජඤ්ඤ කියන පද දෙක. මේකේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියන පදේ පාවිච්චි වෙනවා. ඉස්සල සම්පජාඤ්ඤ නැත්තම් නුවණ ඊගාට සිහිය. අන්නේ නුවණට තමයි නුවණ කියන්නේ. නැත්නම් මේ සම්පජඤ්ඤය මේ දේ කෙරුවොත් මේ වෙනවා මේ දේ කෙරුවොත් මේක වෙනවයි කියලා තේරුම් බේරුම් කරගන්න නුවකට නුවණ මිසක් ඔය PhD හැටියට ඩිග්‍රී හැටියට එහෙම නැත්නම් ඩිප්ලෝමා හැටියට ඔය තරාදි වල දාලාම අයින නිවනක් නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒ මොකද මේ ගත කරන හැම චිත්තක්ෂණයකම Taman පරිභෝග කරන හැම වෙලාවකම අපි මේ මුළු සූත්‍රයේම සම්පින්නන කළ එක වචනයකට දානවා කියන තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා කරන්න රට්ටු දිගේ යන ගිහිල්ලා හෝ වැල්ලට අහු වෙලා කරන්න ගත්තොත් ඒ හැම එකකටම වාක්‍යයක් ඕන. ඒ කියන්නේ කවුරු හරි ඉන්නවා ඒකෙන් හිත තරක් කරගන්න. එහෙම නැත්නම් හිත දූෂ්‍ය කරගන්න. ඒක ඔක්කොම තමන්ගේ මල්ලට වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් දක්ෂ වෙලා ඒ සම්බන්ධව හැසිරෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ ඇවතුම් පැවතුම් කැමෙන් බීමෙන් හැසිරෙන්නේ නැතුව ඉඳගෙන හරියටම අරමුණකම හිත තබා ගැනීමේ ශක්තියෙන් නිවන ලබන්න පුළුවන් කියලා හිතනවනම් ඒක මම හිතනවා සෑහෙන මේ අද කාලේ කියලා තියෙන වැරදි මතයක් හොඳම ගුරුවරයෙක් හම්බෙලා හොඳම විපස්සනා ඉගෙනගෙන හොඳම භාවනා මධ්‍යස්ථාන කියලා දවස් 7කින් වැඩි කරගන්න උත්සාහ කරන්න හදනවා. ඉතින් නමුත් අර ඇති කරගත්ත මේ භාවනාවේදී ඇති කරගත්ත මේ ඒ ගුණය තමංගේ ඇවතුම් පැවතුම් වල කැමෙන් බීමෙන් පවත්තගෙන යන්න දන්නේ නැත්නම් ඒ කෙනාට භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන gedara dora ජීවිතේ අවුලක් ඇති කරනවා. අශ්වයට අං ආවගේ වෙනවා. සාකල්යෙන් බැලුවොත් භාවනාවේ ලැබෙන කිසිම ඉදිරි ගමනක් එදිනෙදා සාමාන්‍ය ජීවිතේ මොනම ප්‍රශ්නයක්වත් ඇති කරන්න බෑ. ඒක සාමාන්‍ය ජීවිතේ පහසු කරන්න ඕන. නමුත් හුඟ දිනේකට අද වෙලා තිනවා භාවනා කළා පිස්සු හැදෙනවා. භාවනා කරුවට පස්සේ එදිනෙදා සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න බැරි තත්යකටපත් වෙනවා. මොකද මේ අත්ුක්කං සීටි පරම්ම්බේටි මම උසස් මම භාවනා කරනවා අනිත් කෙනා භාවනා කරන්නේ නැහැ. මම සිල් රකින්නවා එයා සිල් රකින්නේ නැහැ. මම දන් දෙනවා එයා දන් දෙන්නේ නැහැ. මම නිහතමානී එයා නිහතමානී නැහැ කියලා ඒ අනුන් කරන හැම පවක්ම සමාදන් භාවනා කරන වෙලාවේදී Taman උත්කෘෂ්ඨම දේ කරන අතර ඒ කියන්නේ දානෙමුත් හොඳට දන් දෙනවා සිලුත් රකින්නවා භාවනාවත් කරනවා ඇවතුම් පැවතුම් පාවිච්චි කරද්දී ඒ Tamanගේ ඒ ගුණය අනුන්ට හුවා දක්වන්නේ නැතුව වසාගෙන ජීවත් වෙනවා කියන එක තමයි සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියලා කියන්නේ. අනේ ඒ අතින්නම් මේ භාවනා කරන පිරිස් තාම මොන්ටිසෝරි බන්තිරත් ගිහිල්ලා තියෙන බව පේන්න නැහැ. ඒගොල්ලෝ මේ භාවනාවත් ආඩම්බරයක් කරගන්නවා. පදක්කමක් කරගන්න හදනවා. පදක්කම ඉල්ලන හැම එකනම පෙන්න පෙන්න විදින්න හදනවා. මේක වසංගගන ජීවිතයේ එකක්. මේක ජීවිතයට දාන්න ඕනේ. අවතුම් පැතුම් වලට සම්බන්ධ කර උරගගා බලන්න ඕනේ. මට භාවනා හරිනම් මට ඇඳුමෙන් එන ප්‍රශ්න අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් ඇඳුම සම්බන්ධයෙන් මේ මිනිස්සු ගාගත්තට මං ගා ගන්න ඕන ගමන් නැහැ. ඒ වගේම ආහාර සම්බන්ධව මේ එකක්වත් එකිනෙකට වෙන් වෙච්ච දේවල් නෙවෙයි අන්තර් සම්බන්ධතාවයක් තියෙන දෙයක්. ඉතින් අද තියෙන මේ භාවනාවේදී මේ ලෙඩ රෝග සුව කරන්නයි අරකට මේකට දෙන භාවනාවලදී මේ ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට භාවනාව සහ ඇඳුම අතර සම්බන්ධතාවය දැක ගන්න ඉඩකුත් නැහැ. <clears throat> ඒ සම්බන්ධය අතර ලুকু පරාසයක් තියෙනවා. ඒ මොකද හේතුව මේ සංස්කෘතිය ගිහිල්ලා නැහැ. ඒ තියෙන සංස්කෘතිය තමයි අපේ ලංකාවේ තිබිලා තියෙන සංස්කෘතියේ දෙවවයි දාගබයි සංස්කෘතියේ මේ මිනිස්සුયો පුළුවන් තරම් නිහතමානී වෙදලා තිනවා රජගෙදරයි පන්සලයි විතරයි හදලා තියෙන්නේ. ඒ නිසා නටබුන් අද හම්බ වෙන්නේ පන්සලේ රජගෙදරයි විතරයි. මිනිස්සු හිටපු කිසිම ගේක නටපුන්නේ නැහැ. මොකද ඒවා පරිච්ඡමෙටි කියවල්. ඊපස්සේ සිද්ධියක් වෙනකොට පන්සලට යනවා අවශ්‍යතාවක් උනොත් රජෙක දිට යනවා ඒව හදාගෙන තිබිලා තියෙනවා. එනිසා ඒව දැන් අවුරුදු 10 ගණන් ගියේ නටපුන් ඉතුරුලා තියෙනවා මෙව නැහැ. දැන් බලනකොට හැම ඔක්කොම රජ වෙලා. හැම කෙනාටම ඕනේ අර මහරජා කෙනෙක් කර විදිහට ගත කරන ජීවිතයක් ගත කරන්න. ඒක ඊර්ෂ්‍යාවකින් නෙමෙයි කතා කරන්නේ. ඒ වගේ තමයි තරම් නැති දෙයක් කෙරුවොත් මොකද්ද වෙන්නේ? භාවනා කරන්න විවේකයක් නැහැ. භාවනා කරන්න වෙලාවක් නැහැ. පුදුමාකාර හම්බ කරILLකට යෙදෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ල එතකොට අපිට මේ නව සංස්කෘතිය හඳුන්වා දෙන මිනිසුගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා මිසක්කා මේක මේ බුද්ධෝත්පාද කාලයක් මේක මේ manussාත්ව වටිලාභයක් මේක ක්ෂණ සම්පත්තිය කියන එක මතක තියලා තියෙනවා. ඒ නිසා භාවනා කරන අය මතක තියාගන්න ඕනේ අපි භාවනා කළ යම් ආකාරයකට අපට තිබුණට වැඩිය හොඳ සමාධියකට යන්න පුළුවන් වුණා නම් භවනා කරලා අපි හිතියට වැඩිය ගැඹුරු විපස්සනා ඥානවලට යන්න පුළුවන් නම් යා හොඳට මතක තියාගන්න එදා ජීවිතේ පහසුකමක් හම්බ වෙයි. ඒක තමයි සාතිකේ. එහෙම නැතුව මේ මැනලා කිරලා මට දැන් පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යාට ගියා තුනට ගියා කියන එක නෙවෙයි. ඒ හම්බෙන හම්බෙන වාරයක් පාසා එදින්දා ජීවිතේ ගත කරනකොට යාට පහසුකමක් ලැබෙනවා නම් එන හිතා ගන්න පුළුවන් ගොනා යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඔය භාවනා කරන්න කරන්න අවුල් ප්‍රශ්න ඇති කර ගන්නවා නම් පැහැදිලිවම පේනවා මේ භාවනාවත් පදක්කම් කරගන්න හදනවා. එහෙම කරන්න යන අයට පුදුමාකාර කරකොල අතරිල්ලක් මේකේ තියෙනවා. ඒ දෙක සංසන්දනය කරගන්න බැරි නිසා භාවනා කරන ගමන් ඒ හරි පාර යන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් ඒක නා දැනගන්න ඕනේ අර භාවනා පරියන්කේදී ඇති කරගත්ත මේ දැනුම කොහොමද එදිනදා ජීවිතයට දාගන්නේ කියලා. උගෝ දෙනෙක් හිතනවා මේ ගෘහ ජීවිතේ නැත්තම් එදිනදා ජීවිතේ එහෙම නැත්තම් මේ අන්තල කාර්යකමන්න ඉන්නකොට මේ වතපිලියත කරන්න වෙන භාවනාවට කරදරයක් කියලා. මේ වෙන්න විදියක් නැහැ. මොකද මේ කවුරුත් 2600ක් ආපු પરම්පරාවක් තියෙන්නේ. සම්ප්‍රදායක් තියෙන්නේ. වැඩ සියල්ලම භාවනාවක්. ඒවා භාවනාවේ කොටස් වශයෙන් කටයුතු කරගෙන යනවනම් ඒ කෙනාගේ ඇතුළත පිටත දෙකම يعني භාවනා ජීවිතේ වගේම පරිභෝගේ වස්තුවලත් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ දක්ෂතාවය ඔය සෝහි තත්ත දක්කෝ මේ ලදයම් සිවුරකින් සතුටු වීම ලදයම් සිවුරක ಗುಣ කතා කිරීම නොලද සිවුරක් ගැන නොතැවීම ලද සිවුරක් ලැබුණොත් මේක බුදුහාමුදුරන්ගේ සිවුරෙච්ච සිවුරක් මේක බුද්ධ චීවරේ මේ අපි දරන්නේ ඒක නිසා මේ උඹට ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියලා ඒ සිවුරෙන් එන්න තියෙන මේ අනවශ්‍ය කරදර වලින් වෙන් කරගත කරගෙන කොච්චරක් මේකේ පරිතද කරගත්තත් මං වගේ චිවුරට දක්ෂ නැති කෙනෙක් දැකලා පහත් කරන්න ගියොත් සාමාන්‍ය වචෙන් කියන ගේමට කැතයි. අන් කොච්චර දක්ෂව තමන් ඇඳුම සම්බන්ධයෙන් අරසා වෙලා හිටියත් ඇඳුම ගැන දන්නේ නැති එහෙම නැත්නම් නොසලකීමත් කෙනෙක් දකින්නකොට පහත් කළා සලකන්න ගිය ගමන් ආර්ය වංශ කතාවට එන්නේ නැහැ. භවනා විතරක් නෙවෙයි. ඒ වගේම තමයි මේ පිළිබඳව දක්ෂතාවය අනලස්ස සම්පාදනය කරනවායි කියලා කියන්නේ අපි මේ දවසේ මේ පාඩම ඉවරයි කියලා එකක් නැහැ. මැරෙනකම්ම ජීවිත ජීවිත පරිශ්‍රණයක් මේකේ තියෙන්නේ භාවනාව දිගට යනවා. මේ සිව්පස්සේ සම්බන්ධවත් යනවා. ඉතින් මම පැවිදිලා ගියා පැවිදුනාට පස්සේ මේ මං හිතුවේ දැන් අපේ කටු අපේ ඥානාරාම ස්වාමීන් වගේ කෙනෙක් දකින්නකොට දැන් ඒ ස්වාමීන් වහන්සේලා තින් දැන් ඉති භාවනා කරන්න ඕනේ නෑ නේද? ඒගොල්ලෝ පාස් වෙච්ච කට්ටියනේ. ඉතින් මං හිතුවා ජොලිය ඇති කියලා නෑ. ඒගොල්ලොත් භාවනා කරනවා. එක විදියකට නම් ආදර්ශයක් තමයි. ඊට පස්සේ බලන්න ගියාට පස්සේ මේ බුදුහමරොත් භාවනා කරලා. බුදුජානසෙත් ඔය ඔක්කොම දූතාංග රැකගෙන භාවනා කරලා. මහා කාශ්‍යප මහ රහතන්සෙත් භාවනා කළා. එතකොට මං ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් මේක මොකද්ද කොහොමද තේරුම් ගන්න දැන් මේ විභාගේ පාස් වෙනකම් මම නම් කරන්නේ පොත් ටික එළියේ විභාග පාස් වෙච්ච දවසේ ඇඳයට දානවා සීරම ආයෙ වැඩක් නැහැ දැන් ඉතින් ආයෙ මොකටද ඒක මට පුදුම සතුටක් තියෙනවා විභාගේ වෙච්ච දවසේ අර තොගේ පිටිම දෙද්දකින් කියලා ඇඳයට දාලා වහලා දාන බෙච්චිට් එකේ දැන් මේක එහෙම ගන්නෑ පොත් ටික හැමදාම පෙරලා පෙරලා බල බල ඉන්නවා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දෙක හරන දෙකක් එකක් මේ බුද්ධ ඥානසේ දක්කලා තියෙන විදිහට මේ අරියංශ ප්‍රතිපදාව හෝ චූපස්සේ පිළිබඳ වැඩ කරන්න පුළුවන් වෙන්නේ හරියටම භාවනා කරලා ඉවරුනාට පස්සේ. එතකම් අපි රංගපෑමක් විතරයි කරන්නේ. එතකම් කරපෙන්නිලක් කරනවා. ඊට පස්සේ පේනවා මේ බුදුරජාණන්සේ දේශනා කරපු දේ පූර්ණ අවබෝධයක් ආවට පස්සේ හැම එකක්ම නිහඬ බණක් බවටපත් වෙනවා. ඒ දේ හරියට කරලා පෙන්නකොට මේක නොකරපු කෙනෙකුට හිතනවා අනේ මේ මාස කොච්චර පහසුවෙන් ජීවත් වෙනවද? කොච්චර නිහතමානීද? කොච්චර පරිසර දූෂණය කරන්නේ නැද්ද? කොච්චර චිත්ත දූෂණ නැද්ද? කොච්චරක් මේ පෘථිවිය රත් වෙන එකට උදව් නොකර ඉන්නවද කියලා. ඒ නිසා එයාගේ කියන බණ වඩා ඒ සිවුරට පිළිපදින ආකාරයෙන් අනික් කෙනෙකුට ලොකු ආදර්ශයක් ලැබෙනවා. මොකද කරන්න බෑ. අර එක්කෙනෙකුත් එක දවසක් අහලා තිබුණා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද සීලය කියලා කියන්නේ? සීලය කියලා කියන්නේ සමාජයට උදව් වෙන තාක් සීලය. සමාජයට උදව් නොවෙනවනම් පරාමාසයි. හරියටම මේ සීලෙම කොටසක් තමයි ඇත්තටම කියනවා නම් මේ සිව්පතය ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා කියන සීලෙම කොටසක් තමයි. ප්‍රත්‍යසන්නිස්සිත සීලය හරියට කරන්න පුළුවන් වෙන්නේ භාවනායේ දියුණුවේට දියුණුවේට තමයි. ඒ නිසා යම් කෙනෙක් භාවනාවේ දියුණු නැතුව මේ ඇඳුමෙන් උසස් වෙන්න හදනවා, කෑමෙන් උසස් වෙන්න හදනවා කටයුතු කරනවා නම් ඒ මනසට වෛර කරලා මොනම ප්‍රතිලාභයක්වත් ලැබෙන්නේ නැහැ. Tamanටත් අකුසල් සිද්ධ වෙනවා. ඒ මනසට ලාභයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැනගන්න ඕනේ මේ මිනිස්යාද මෙතන ඉන්නේ, මේ කටයුතු කරන්නේ, මේ ක්‍රියාකාරකම් දක්වන්නේ මානසික தત્ත්වය තමයි. ආධ්‍යාත්මේ දුර්වල වෙන්න වෙන්න වෙන්න සිව්පසෙන් කැපිපෙන්න හදනවා. ආධ්‍යාත්මේ දියුණු වෙන්න වෙන්න වෙන්න සිව්පසේ තමන්ගේ දාසික පාටපත් වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මයේ ජීවුණු මට්ටමේ හැටියට යාට සිවුර පිළිබඳව මේ කියන ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන්න හැටි ලදියම් සිවුරකින් සතුට වෙන හැටි තේරුම් අරගන්න පුළුවන්. ඒ නිසා එකක් තමයි තමන් භාවනා කරන්න කරන්න බුදුසසු පිළිලා තියෙන මේ නීති පද්ධතිය අපි විනය කියලා කියන්නේ ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. විනය හොයලා බලනකොට පේනවා මේ බුදුරජාණන් වහන්සේ මේ මේ කඳ උරකට වැඩිච්ච හිරකාරයෝ නඩත්තු කරන්න නීති පද්ධතියක් ඇදුවා එකක් නෙමෙයි මේකේ හදලා තියෙන්නේ. මෙන්න මේ දර්ශීය ජීවිතයක් තියෙනවා. ඒ දර්ශීය ජීවිතය ගත කරන්න හිතත් හදාගෙන පරිසරත් එක්කත් සිව්පසත් එක්කත් මෙහෙම වැඩ කරන්න ඕනේ කියන පද්ධතිය තමයි විනය තියෙන්නේ. ඒ විනයක් රකින්න පුළුවන් වෙන්නේ භවනා දියුණු වෙන දියුණු වෙන තමයි. භවනා දියුණු නොවි පෙන්නනවා නම් ඒක රංගපෑමක්. එහෙම නැත්නම් ඒ අනුකරණයක් නරක දෙයක් නෙවෙයි. අනුකරණයක් කවදෝ එක එකට වෙවදින්නේ. තේරෙන්නේ භවනා දියුණු වෙන තුරු. ඒ නිසා හොඳට තේරෙනවා කොච්චර භවනා දියුණු කරලා ඉවර කරත් එයා නිතිපතා භවනා කරනකම එවගේ මේ සිව්පසේට සලකන හැටි එහෙම නැත්නම් ධර්ම ගෞරවය කවදාකවත් පහත් කළ සලකන්නේ දෙක ලොකු සාමිනාසේ කිව්වේ මේක පූර්වාදර්ශයක් වෙනවා අනුකරණය කරන්නෙකුට මේ දේ නොකර අපි ඔක්කොම හරි ගියාට පස්සේ වැඩ ඉවරයි කියලා අපි මේ පාටි දාන්නයි নানা ආකාර ඇඳුම් වලට යන්න ගියොත් අනුකරණය කරන පිටිපස්සෙන් එන අයට ආදර්ශයක් වෙන්නේ එයාට පූර්වාදර්ශයක් වෙන්නේ එහෙම ගිය නිසා මේ බණ දැන් මේ ක්‍රමේ තියෙන තේරවාදී පමණයි මං හොයලා බැලුවා මං දන්න ප්‍රමාණය හැටියට හැම තබ්බිහත්වයකම හැම දෙයකම කිසිම තැනක යථාවාදී තථාකාරී ගතිය නැහැ යථාකාරී තථාවාදී ගතිය නැහැ රංගපෑමක් තියෙනවා. ඒ රංගපෑම කරාට මේ මිනිස්සු ඒ ඇතුළත ගුණ ධර්ම ඇතුව නෙමෙයි කරලා තියෙන්නේ. නමුත් මේ තේරවාදයේ තියෙන ලස්සනම දේ තමයි භාවනා කළ ඉදිරියට යන්න යන්න යන්න යන්න ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන කෙනෙක් වෙනවා. මේ නිහතමානීකම නිහතමානීකමට වැඩිය වටින වචන තමයි මේ අරපරිමැස්ම කියන්නේ. ඉතින් මේ භාවනා නොකර අරපරිමහින කෙනෙක් අරපරිමහිනව දකින්නට භවනා නොකරන හිතන්නේ මේ කුම්මැහිකම ලෝභකම කියලා. නෑ එහෙම ලෝභකමක් නෑ. එහෙම ලෝභකමක් නෙමෙයි මේ භාවනා කරපු කෙනාට විතරයි තේරෙන්නේ මේ වස්තු වලට මේ මේ විදිහට සලකන්න ඕනේ. ඒ වස්තු වලට සලකන ක්‍රමයෙන් තමයි අපේ manussකම manussකම වැටෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ පුංචි දේවල් වලට අවධානය යොමු කරන්න පුළුවන් වෙන්න නම් ඇතුළත භාවනා ගුණ ටික ඔය සීල සමාධි ප්‍රඥා පිරෙන්න ඕනේ පිරෙන්න පිරෙන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ සිව්පසේ විශේෂ පවතින හැටි ඒ නිසා සරුවච්චන් වහන්සේත් දිග්ගටම බුදු වුණාට පස්සෙත් ඒ දිනචරියාව කරා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් කරා ඔය සියලුම වැදගත් ස්වාමීන් වහන්සේලා ඒ කටයුතු කරපු නිසා ඒ අයගේ ආදර්ශය අනුව ඒ අනුව යන ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් අපි ඉස්සර වෙලා ඇත්තටම මේ සීලයෙන් උපරිම අපි හිතන අවෙක්කප්පසාදේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සීලතුන් කරපු වැඩ ටික අපි කරනවා අපි ඇඳුමට, කෑමට, බීමට, දිනචරියාවට සලකනවා. නමුත් ඒ වෙලාවේ මතක තියාගන්න ඉන්න ඕනේ ඒක. අර පොඩි ළමයි අම්මලා තාත්තලාගේ ඇඳුම් ඇඳගෙන සෙල්ලම්පත්තු වෙනවනේ. ඒ සෙල්ලම්පත්තු යන්නේ මේ ඉස්සරහට අපිත් මේ ටික කරනවා කියන එකට පූර්වදර්ශයක් වශයෙන්. ඒ නිසා තමන් තුළ පූර්ණ සීලය පිළිබඳව අවික්කප්පසාදයක් පහළ වෙන්නේ ඉස්සල්ලා සිල්වතෙක් වගේ හැසිරෙන්න කියලා බුදුරජාණන්සේ කියලා තියෙනවා. ඒ ඒ හැසිරෙනකොට ඒක තාම සීලබ්බත පරාමාස කියන තරමටම අපි දරණු වෙන්න නරකයි උත්සාහ කරනවා. නමුත් මේ මම මේ විදිහට හැසිරෙන්නේ ඇයි? කොහොමද මේක ආර්ය වංශයක් බවටපත් වෙන්නේ කියන එක තේරෙන්නේ තමයි භාවනා කරපු දවසේ තමයි. ඉතින් සර්වචන් වහන්සේ මම අර දිදත් මතක් කරපු විදිහට සුද්ධෝදන රජුරුවන්ගේ විශේෂ අනුග්‍රහය පිට කිඹුලත්පුරයට වැඩියා. වැඩියට සිතුතුන් රජුරෝ කිසිම ආගන්තුක සත්කාරයේ වශයෙන් ඉඳුන් හිටුන් පහසුකම් මොනක්වත් ලැහිත කළ තිබුණේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ 12000ක් සංඝයා වහන්සේලාත් එක්ක ගෝලියත් එක්ක ගියා. පහුවෙන්ද උදේ නැගිටලා බැලුවා. දැන් රාජධානී ඉන්නේ. නික්‍රෝධවණි මොනව පහසුකමක්වත් නැහැ. අහන්න කෙනෙක් නැහැ. අවශ්‍ය මොනවද ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් බුදුරජාණන්සේ ඊට පස්සේ කල්පනා කරලා බැලුවා මේක පෙර බුදුරජාණන්සලා මොකද්ද කරේ කියලා. දැනගත්තා ඒ වෙලාව වැඩියට පාත් පින්න පාත යන එක තමයි කියලා පින්න පාතේ යන වෙලාවේදී ඉතින් දැන් රජගෙදර දන්නේ නැහැ ඔන්න යසෝදරාවට තීරණ හම්බුණා මේ රජ වෙන්න ඉන්න රජවැටියා ගේ ඉස්සරහා හිඟමන යනවා. ඉහිල මාමණ්ඩියට බරපතල චෝදනාවක් කරා ආහම් බලන්න වංශදලි ගන්නවා හිඟමන යනවා කියලා. සුද්ධෝදන රජු ගියේ උඩට මොකක්වත් ඇඳ ගන්න හදිස්සියක් නැහැ. කියලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් කිව්වා අපි වංශ පවත්නවා කියලා. මොනවද මේ කතා කරන්නේ? අපි ඇවිල්ලා රාජ්‍ය සම්මත වංශේ නේද? අපි කවුද එහෙම? නෑ නෑ මහරජා මේක තමයි ආර්ය වංශේ. ආර්ය වංශේ උපරිම භෝජනේ රාජ භෝජනේ නෙවෙයි. ගෙයින් ගෙට පිළිවෙලින් ගෙපිලිස්ටික පිළිසිඟා වැටෙන එකයි. මේක තමයි උසස්ම භෝජනේ කියලා මේ ආර්ය වංශය කියන වචනේ අහනකොට උඩට ඇඳුන් නැතුව පාරේදී තමයි සුද්ධෝදත රජුර සෝවන් උනේ. බරපතල වචනයක්. නොකල්ල හිතන්නේ රාජසම්මත මහාවංශේ. පාවට දාන්න ඕනේ, සෙමර වලන්න ඕනේ, කුජි හෙල්ලෙන්න ඕනේ සෙල්ලම්. නෑ. මේකේ තියෙන්නේ මොකද්ද? පාරට බැත්තා, හිඟා කෑවා. ඒක බලනකොට රජවංශේ නම් අන්තිම සෞත්තු වැඩි. නමුත් ඒක තමයි ආර්ය වංශය කියන්නේ. සිවුර මේ පංශ කුල සිවුරක්. පාංශුකුල සිවුර කියලා කියන්නේ මිනිහක් කොතලා. මේ සෝන්කතර දාපු දෙයක්. බුදුජානන්සේ පුණ්ණාදාසිය කොතල තිබුණ සිවුර ඇඟිලි කකුල ඇඟිලි දෙකේ මෙහෙම ගන්නකොට තිබක් විතර ඒ කියන්නේ බුසල් භාගය බුසල් කාලක් විතර පණුව ඉඳලා තියෙනවා ඒ සිවුරේ. ඒක අරන ගිහිල්ලා වතුරේ බැඳලා තියලා ඇඳගත්තට පස්සේ දෙයයන්ට බ්‍රහ්මයන්ට තම තමන්ගේ විමානවල ඉන්න බැරිලු මේ තරම් පිං ඇති කෙනෙක් මේ පාන්තකුල සිවුරක් කරන සෝණෙන් ගෙනල්ලා දවස් හතක් වතුරේ බැඳලා කැරි අනවශ්‍ය දේවල් කපලා අරගෙන මේක දිහා මේක පාවිච්චි කරනවා දකින්නකොට ඉතින් බුදුරජාණන්සේ කියනවා ඔය කවුරු මොනවා කිව්වත් මේ ඇඳුම් සම්බන්ධයෙන් මොන જાති වර්ගකරණේ තිබ්බත් අර පාංශුකුල වෙච්ච රිදි කෑල්ලක් එක්ක ගැබ් මල පිහලා විසි කරපු එකක් සමහර තැන්වල තියෙන අසුචි යනකොට කරන දෙයක් නැතිකමට චුම්බරේට අසුචි පහ කරලා විෂ කරපේක. එහෙම නැත්නම් මලමිනියතොටුකේ. ඉතින් මේක ඔච්චර උසස් තැනකටපත් කරපුවාම බුදුජානන්සේ පින් මේ උපසම්පදා මාලකයේදී සංඝයාට කියනවා නිස්සය හතරක්. පාංශකුල චීවර නිස්සය පබ්බජ්ජා. බලක සම්පූර්ණ පැවිද්ද තියෙන්නේ පාංශකුල සිවුරු පදනම් කරගෙන. මම ඒක 100 100ක් සහතික වෙනවා. පාංශකුල චීවර යන තැනකදී බල හම්බෙයි. උඹලට පින් තියනවා නම් පෙරකල පින් තියනවා නම් ඔය චීවර කප්පාතික කෝසික ආදී වශයෙන් හොඳ සිවුරු හම්බෙයි. මොන් මේක අරගෙන යන්නේ කියලා. එතකොට මේ මේක දිගේ වැඩිපුර හිතනකොට එහෙම නැත්නම් ඉදිරියට යනකොට මේ ආර්ථික විද්‍යාව දන්න එක්කෙනෙක් නම් තේරෙනවා. බුදුචාන් මේ වස්තුව සම්සේ බෙදී යෑමටුව. පුදුමාකාර පියවරක් තියලා තියෙනවා. අපේ මේ තියෙන මේ මුත්තිට්ටු අපේ මේ තියෙන මේ අත්තම අපේ තියෙන මේ විශ්ිකල තියෙන රිදි කැලණින් වැඩ ගන්න ක්‍රමෙ ගියාම අද ඔය කවුරු මොන මේ රත්තරම් මොලකාරයෝ මොන ආර්ථික න්‍යාය හැදුවත් අද 100ට එකක් ඇමරිකාවේ කුවේරයෝ රටේ සම්පූර්ණ ජනතාවගේ 150ක් ධනය පාවිච්චි කරනවා. ඒගොල්ලෝ ආර්ථික සැලසුම් හදන්නේ අනිත් අයට ආර්ථික උපදෙස් දෙන්නේ හේරම උන්දලයි කුට්ටිය කඩා ගන්න ඒක ලෙවලා අනිත්‍ය උලා කරනවා. ඒකල මහා ලොකට අර කොල්ලේ ආකර්ෂණ කාමරවල ඇතුළේ ඉඳගෙන මහා සම්මන්ත්‍රණ පවත්තලා හිතේ ඉඳලා ආර්ථික විද්‍යාවට මෙන්න මේ අපි කියන දේ උගන්නපන්. එතකොට ඔබලට ස්කෝලර්ෂිප් දෙනවා. අපේ රටට එන්න දෙනවයි කියලා. අපිට මධ්‍යම ආර්ථිකම උගන්වන්න දෙනවා. උන් වගේ අවස්ථාවාදී පාහරයෝ જાතියක්. ඇත්තෙම නැහැ. බලන්න ආර්ථික පිටිලා තියෙන හැටි අද. ඇති කාට කරගන්න ඒක කොට්ටවල කාති වලින් කොට්ට මහලා වෙට්ට මහලා ඒකට පුදියන ජීවත් වෙනවා. නැති එකාට කරන්නම දෙයක් නැහැ. කවදාකවත් අර ඇති එකාට මේක පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන්සේ කියන බණ රජගෙයින් එලට ආපු රජපැටියා සෝනක තිබුණ රෙදි කැල්ලක් කරගෙන ඒක ඇඳලා ඒකේ වර්ණවාදියක් කියනවා. මේ දා හොඳ මේක කියලා. ඊට පස්සේ මනුස්සයගේ මොලේ පුපුරනවානේ. අපි මේ මොනවද මේ කරන්නේ කියලා. මේක බොහෝම සමාන කතා වගේක් බයිබලෙත් වෙන මේ කවුද අපේ යේසුස් ක්‍රිස්තුස් කියලා තියෙනවා. බලන බලන බැලු බැලමට මේ යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලියෝ කරන දේවල් බලනකොට බයිබල උඩයට කරකවල බලලා තියෙනවා වගේ මට පේනවා. ඒ ටිකමයි අද බෞද්ධයා කරන්නේ. ඒ ඒ ඒ කතෝලික පල්ලිය පාවිච්චි කරපු ක්‍රමමයි අද බෞද්ධ සංස්ථාව පාවිච්චි කරන්නේ. පුළුවන් කට්ටිය පුළු පුළුවන් හිටියට කට්ටි බෙදා ගන්නවා. අනික් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. නිහතමානී වෙයල්ලා ආරවිලි මාස්පල්ලා කියලා. ඇත්තෝ පුළුවන් තරම් යනවා. නමුත් මේ ආදර්ශ එළියට දැම්මොත් සිවුර සම්බන්ධයෙන් පින්නපාත සම්බන්ධයෙන් මේ ආර්ථිකයේ සමසේ බෙදියාමට මේට වැඩිය මොනම න්‍යායක්වත් නැහැ. Taman කරන්නේ අඩුවෙන්ම අඩුවෙන්ම කරදර වෙන ව්‍යාපාරය අර ඒක ඉහළම ආදර්ශයක් විදිහට පෙන්නනවා. පින්නපාත භෝජනන් නිසාය පබ්බජ්ජා. ඉඟා කාණ ජීවත් වෙනවා. එහෙම නැත්නම් පාංශු කුල චීවරන් නිසාය පබ්බජ්ජා. රුක්ක මූල සීනාසනන් නිසාය පබ්බජ්ජා. උපසම්පදා මාලකෙන් බහින්න ඉසල කටපාඩම් කරනවා. ඒකලිවල ඒ කෙනාට දෙන මේ මට සිවුර පිළිබඳව පින්න මේ පාන්ද කුලේ මම වග වෙනවා. උඹට පින්නපාත පිළිබඳව බුද්ධ භෝගේ මම වග වෙනවා. ගස් මුල වග වෙනවා කිව්වට පස්සේ තාම බුදුරජාණන් වහන්සේ මේ පවතින අද දක්වාම පවතින භික්ෂු සංඝයාට ලැබෙන සිව්පසේම සම්පූර්ණ බුදුරජාණන් වහන්සේට හම්බෙට තියනවා. මම එකපාරක් මේ මෙල්බන් වල ඉන්නකොට අවිල්ලා හිටියා ලංකාවේ හිටපු ආම්සෝ කෙනෙක්. එයාට හරි මේ ආශායතන විදියට බුද්ධ පූජා පූජා කරනවා. මම ඉතින් ගිහිල්ලා අහගෙන හිටියා. ඒ ස්වාමීන් වහන්සේ එක දවසක් කියනවා බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ උන්වහන්සේ බෝසතාන් වහන්සේ නමක් විදියට මහ බෝසතාන් වහන්සේලා අපි මම කියන පුද්ගලයාට කොච්චරක් දන් දීලාද කියලා. මම කියන පුද්ගලයාට කොච්චර සිවුරු පූජා කළාද? සීනාසන ඒකළු අපිට දෙන්න හිතෙන්නේ බුදුහාමුදුරට. සීමාවක් නැතුව දීලා තියෙනවා. ඒ ඔක්කොටම අපිනේ සාක්ෂි කරගෙන තියෙන්නේ. අනික් අනික් මේ ජීවත් වෙන මිනිස්සුනේ. ඉතින් ඒක ඒකට සම්බන්ධ වෙච්ච කාණ දැන් බුදුරජාණන් අපේ උන්ද දැන් බුදු වෙලා. ඒ නිසා අපි ගිහිල්ලා පූජා කරනකොට ඒ තරම්ම බුදුචානන්සේගේ මේ වැඩපිළිවෙලේ සිව්පසය දක්වම අර ධර්මයේ තියෙන විපස්සනා ධර්මයේ තියෙන මේ ධාතු මනසිකාරය පැවිතිලා තියෙනවා ඒ නිසා භාවනා කරන එකට තේරෙනවා නම් දවසින් දවස දවසින් දවස මේ සිවුර පිළිබඳව නැත්නම් ඇඳුම පිළිබඳව නිහතමානීකම නිකන් ඇඟින් මේන එකක් කියලා අන්න එතකොට නම් කියත හැකි විපස්සනාවත් හරි එහෙම නැත්නම් තමන් මේ සතිය කියන එකත් හරි සමාධිය කියන එකත් හරි ඒක එන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ සිව්පසේ සම්බන්ධව Tamange පරිසරයට ගැලපෙන යුගයට ගැලපෙන ඒකට හැඩගැහෙන ගතියක් නැත්නම් දුවට මතක තියාගෙන ඉන්න මේ නිකන් පිටින් තින්තක් ගෑවා වගේ මිසක් ඇතුළත වෙනසක් වෙලා නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් පුත්‍රජානන්සේ සඳහන් කරන මේ විදිහට මේ ඊතරීතර චීවර සන්තුට්ඨිය ඒකට කියන්නේ මහාර්ය වන්දේ කියලා. ඊතර ඊතර චීවර සන්තුට්ටි මහාර්ය වන්තේ කියලා. අගම ඊතර ඊතර සීනාසන මේ පින්නපාත සන්තුට්ටි මහාර්ය වන්තේ. ඊතර ඊතර තීනාසන සන්තුට්ටි මහාර්ය වන්තේ කියලා යම් කිසි කෙනෙක් මේ ආර්ය වංශ තුන මේ ඇඳුම, කැම බීම සහ ඉඳුන් හිටුන් කියන දේ රකින්නවනම් එයා උත්තරාය චේපි දිසාය විහෙරති ස්වේව අරතින් සහති නැතං අරති සහති කියලා තිනවා. එයා උතුරු කුර දිවයිනේ හිටියත් හිම පැතෙන උතුරු කුරුති වෙනේ හිටියත් ඒ මනුස්සයාට අධි කුසලයට සමාදන් වීම කවදාකවත් බැරි වෙන්නේ නැහැ කියලා. Taman ඉන්නවට වැඩිය අධි කුසලයට යන්න උතුරු කුරුති වෙනේ හිටියත් එයා ඒක කරනවා. එයා කවදාවත් ලාම කුසල් කරන්න පෙළඹෙන්නේ නැහැ කියලා. දක්ෂිනාපි දේශේපිදිසාය විහෙරති. දකුණු කුරුති වෙනේ හිටියත් හැම වෙලාවෙම මේ ආර්ය වංශ තුන දන්නවනම් අධි කුසලයට හැම වෙලාවෙම තල්ලු වෙනවා. ඒකට ඕපනයික ගුණය කියලා කියනවා. ධර්මයේ තියෙන ඕපනයික ගුණය අධි කුසලයට යනව ඒ වෙනුවෙන් සිව්පසේ සම්බන්ධයෙන් හිත කරදර ගන්නෑ. ඒ ඕන දෙයකට හැඩ ගැහෙනවා. හැඩ ගැහිලා මේකට යන්න ගියාම දක්ෂිනාය චේපිදිහාය විසරදී උත්තරාය පුරත්තිමාය දිසාය පච්චිමාය කොයි දිසාවක හිටියත් ඒ පුතිලා කවදාකවත් මේ සිව්පසේ කරදරයක් කරගෙන මට භාවනා කරන්න බෑ මට අධි කුසලයට යන්න බෑ කියලා පසුබන්නේ ඒ අරති කියන චෛතසිකය පිළිබඳව කියන ආදි කුසලයට කම්මැලි වීම කියන ගතිය අරති වශයෙන් සඳහන් කරලා තිනවා භාවනාවට අකමැති වෙන කුසල් කරනවා එහෙම නැත්නම් අදි කුසලයේ කරන්නේ ලාම කුසල් කරනවා මේක පිළිබඳව කියවිලා තියෙන බණක් මම මේ මගේ අවුරුදු 64 දී කවදාවත් අහලා නැහැ කවුරුවක්වත් කියන්නේ නමුත් බුදුරජාණන්සේ පෙන්ලා දීලා තිනවා කාමාතේ පඨමා සීනා ဒုတိ ය අරති උච්චති. දසමාර සීනාවේ පළවෙනි එක කාමේ දෙක අරතිය. අරතිය කියන්නේ කරන්න පුළුවන් අධි කුසලයේ තියෙද්දී ලාමක කුසලයේ සමාදන් වෙන එක. ඒක තමයි අද මේ කරන හැම ආර්ථික වැඩපිළිවෙලකම කරන්නේ. අද කරන හැම දේශපාලන වැඩපිළිවෙලකම කරන්නේ ඒකමයි. සමාජික වැඩපිළිවෙලමත් කරන්නේ ඒකයි. ඒක දියුණු වෙන්න දියුණු වෙන්න හොඳ වැඩ කරනවා. හැබැයි ලාමක වැඩේ කළ යුතු උත්කෘෂ්ඨ දේ කරන්නේ නැහැ. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. බිය හොඳට තියෙනවා. හැබැයි ඒකේ මේ කැපුන්නේ නැහැ. දැල්ල හොඳ නැහැ. මිටත් ලස්සනයි, දිලිසෙනවා, පිහිය තියෙනවා. මොනත නැහැ. ඉතින් මම ඒකයි කිව්වේ මුලදී මේක අපිට සමාජයක් වශයෙන් ඔක්කොටම කියලා දෙන්න පුළුවන්ද? නැත්නම් Tamanට දැනගන්න පුළුවන් වෙයිද? මේ ඇයි අපි මෙච්චර ලස්සන බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙන්නේ? gediya pitin හම්බෙලා තියෙන්නේ. මෙච්චර ලස්සන ක්ෂණ සම්පත්තියක් මෙච්චර ලස්සන මනුස්සාත්ම භාවයක් මෙච්චර ලස්සන සත්පුරුෂ සංසේවනයක් මෙච්චර ලස්සන සද්ධර්ම ශ්‍රවණයක් මෙච්චර ලස්සන පැවිද්දක් තියේදී අපි මුදේ ඉඳලා හැන්ද වෙනකම් මොකද්ද කල්පනා කරන්න කියලා බලන්න. ඒක සමාදන් වෙලා ඒකේ ගත කරන එකද කරන්නේ? එහෙම නැත්නම් මොන්න තරම් ප්‍රශ්න හදාගෙන ජීවත් වෙනවද? ඒකට අපි කියනවා අධිකුසලයට කම්මැලි වීම කියලා. ඒ වෙනුවට අපි මේ සිව්පදය සිව්පසේ මගේ සිව්පසේයට අපි කාම තණ්හාව අපේ සිව්පසේයට භව තණ්හාව ඉස්ලාම තමන් පිළිවහ ගන්න හදනවා ඊට පස්සේ කට්ටියට පිළිවහන්න හදනවා ඉතින් මේකේ පිළිවැහිල්ලෙන් අතර වෙන්නේ නැහැ මේ කටයුතු නිසා කවදාකවත් ඉවර වෙන්නේ නැති වැඩ කොටසක් තියෙන ඉතින් හැම කෙනාටම ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් තියෙනවා ඔහොත් මේ දැවෙන ප්‍රශ්නේ ප්‍රධානම යටින් අර ප්‍රවාහය තමයි අධිකුසලයට කම්මැලි කම්මැලි වෙලා මේ සිව්පස ප්‍රශ්න ඉදිරියෙන් තියාගෙන පුදුමාකාර වේශකටපත් වෙනවා. ඉතින් ඒක නිසා හරි සාධාරණව කල්පනා කරලා බලන්න පුළුවන් මේක රටක් වශයෙන් ගමක් වශයෙන් සමූහයක් වශයෙන් මේකට උත්තරයක් තියනවාද? එනතම මේක දන්න Tamanට මේකෙන් බේරෙනවාද කිය. ඒක සම්බන්ධ හොඳ ප්‍රකාශයක් මෙහෙම තියෙනවා. ඉන්දියාවේ හිටපු නේරුතුමා හොඳට බුද්ධාගම හදාරපු කෙනෙක් කොච්චර හරි කියනවනම් අදත් ඉන්දියාවේ ලාංඡනයේට අශෝක ස්තම්භයත් ධම්ම චක්‍රයත් පවත්වනවා. ඒක Hindu රටක්. හොඳට මතක තියාගන්න. ওই සුද්දා මේ ගාන්ධිට දෙන්නේ ඉතලක මුස්ලිම් රටක්. ඕක මේ කොහෙද මේ අග්‍රා රතු බලකොටුව තියෙන ඒ රජුරණ ත්‍රිපුණේ. පස්සේ තමයි Hindu අයට ගියේ. ඒ Hindu නායකයා බුදුජානනාංශගේ ප්‍රධාන ලාංඡන ටික තමයි ජාතික වශයෙන් හැදුවේ ඒක ලියලා කියනවා මට සාධාරණ සැකයක් තියනවලු මේ බුද්ධ학ම වගේ එකක් ජන සමූහයකට කරන්න පුළුවන්ද කියලා. ඔය ජන සමූහයේ තියෙන එක පරේලා එක යන ගතියනේ. ඒක නිසා හොඳ ඇඳුම ඕනේ, හොඳ කෑම ඕනේ, හොඳ ගේ ඕනේ. ඉතින් ඒක නැත්තම් ජන සමාජය දියුණු වෙන්නේ නැහනේ. ඒක නිසා එයා මේ ජනයා වඩා දියුණු තැනට යෑම සඳහා දේශපාලන න්‍යාය හදනකොට කියනවා මට සාධාරණ සැකයක් තියෙනවා මේ ජනේ මේ සමූහයක් වශයෙන් කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක સમાપ્ત ලකුණු කරන්න කියලා. හැබැයි තනියෙන් හරි කෙරුවොත් නම් හරියන බව නම් ෂුවර් කියලා තියෙනවා. අපි මේ කට්ටියත් එක්ක පීනනකොට කට්ටියත් එක්ක පීනන්න බෑ. දිවෙල කපාන යනකොට කවුරුත් අතහැරලා තමන් බේරෙන්න ඕන. කඹේ ඇවිදින කොටත් කට්ටියත් එක්ක යන්න බෑ. කටරක් දාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා ඒ මේ ලදයම් තියුරකින් සතුට වීම කියන එකෙන් යටින් දුවන්නේම හුදකලාවයන් හුදකලා වීම සඳහා උච්ච නැඳුම් ආයිත්තම් ඕනේ කරන්නේ. හුදකලා වීම තමංගේ ජීවිතේට නැත්නම් නිවනට හම්බෙන පෙරමඟලකට දන්නවනම් ඔය තුන් වේල කාලා කරන්න බෑ දෙවේලත් ඇති. නැත්නම් එක වේලම් බේරන්න පුළුවන්. එහෙම නැතුව මේ සීනාසන වශයෙන් අපි මේ හිතන મંદિર හදන්න පටන් අරගත්තොත් කවදාකවත් කෙලවර වෙන්නේ ඒ වෙනුවට ගහක් මුලට ඵලයන් ගල්ලෙනක් ඇතුළට ඵලයන් තියෙන එකකින් ජීවත් වෙලා මේ කටයුතු කරනවා කියලා දැනගත්තොත් ඒ හුදකලාව නැත්තම් මේ විවේකේ එහෙම නැත්නම් පිරිච්ච ගතිය කියන එක බාහිරේ හොයන එක නිසා තමයි අපිට අද වෙලා තියෙන්නේ. ඒකට කිට්ටුවෙන් යන කතාවක් මම දැක මේ ළඟදී පරණ කතාවක් වෙන්න ඇති. දලලාමතුමා කියූප එකක් ලියලා තියෙනවා. මේ මිනිස්සයා තව මිනිස්සෙකුට හම්බෙච්චාම කරන්න ඕනේ සේවය කරන එක සහ මෛත්‍රී කරන එක. වස්තු වලින් කරන්න තියෙන වැඩ ගන්න එක. දැන් මිනිස්සයා වස්තු වලට ප්‍රේම කරනවා මිනිස්සෙන්ගෙන් වැඩ ගන්නවා. අද තියෙන ආර්ථිකය ඔක්කොම තියෙන එක හම්බ වෙන එක සූරකාපා. පුළුවන් විදිහට වැඩ ගනි. ඒකෙල්ල ගෙදරට සුඛභෝගී වස්තුට එකතු කරපන්. ඒත් වස්තුවේ තියෙන අපිට වැඩ ගන්න මිනිස්සයා තියෙන මෛත්‍රී කරන්න. ඒකේ අනිත් පැත්ත ගිහිලා තියෙනවා. ඉතින් ඒ විදිහට මුළු රටක් මුළු ජාතියක් ගියත් කවදා හරි උත්සාහ කරලා බලන්න මේ කියන විදිහට ආරිවංශය කරන්න ගත්තොත් මොකද්ද බාධාව කියලා මොකක්වත්ම නැහැ. මොනම බාධාවක්වත් නැහැ. හරියට තේරුම් අරගෙන බාහිරට බැස්සොත් මේකට කවුරක්වත් හැප්පෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා අවශ්‍ය නම් Tamange සුභසිද්ධිය මෙන්න පාර තියෙනවා. ඉතින් මේ විදිහට මේ මම බුදුජානනාංශයේ මේකේ නම් වශයෙන් චීවර පිණ්ඩපාත සීනාසන සඳහන් කරලා තියෙනවා. ඒ නිසයි මම මේ ආර්යවංශ සූත්‍රය ගත්තේ. ඒකේ තියෙනවා මේ තුනේ දක්ෂයි නම් එයාට භවනාරාමත ආර්යවංශයේ තෑග්ගක් වශයෙන් ලැබෙනවා. ඕනතරම් විවික්‍ය කර ගන්න පුළුවන්. නමුත් ਸਰවචනංශ මේ මේ කතන්තරය ගොතාගෙන ඉතින් දෙනකන් ඇවිල්ලා කියනවා Taman වසන ගම තෝරගන්න කොටත් මං ඉන්නේ කොයි වගේ තැනකද කියලා ඉන්න තැන තෝරන්න පුළුවන්කමක් තියෙනවනේ සේවිතබ්බා සේවිතබ්බ දෙක බලලා කුසල් වැඩෙන තැනකට යන්න අකුසල් අඩු වෙන තැනකට යන්නේ. පුළුවන්කමක් තියෙනවා. දැන් අපි මං ගියා මේ ළඟදී ජපානයේ ජපානයේ වැඩියෙන්ම ගෙවල් ගණන් කෝච්චි ස්ටේෂන් එකට කිට් වෙවා. මොකද උන්ගේ මුළු ගමනම ජීවිතේම කෝච්චියත් එක්ක බැඳලා තියෙනවා. ස්ටේෂන් එකේ හෙන්න ගණන්. දැන් ඕස්ට්‍රේලියාවේ කකුල් දෙක ඉස්සලා හරි වතුර කඳ වතුර තියෙන තරම් පේන්න තියෙනවා නම් හෙන්න ගණන් ගෙවල්. ඉස්සිලා බලනකොට අර ගන්න මොහොත පේන්න තියෙනවනම් ගෙවල් ගණන්. හැම රටකම තියෙනවා ඒ මිනිස්සු ඒ ඇඳුම හෝ චිවුර හෝ කරනකොට ඒකේ අගයන් ආඩම්බරයන් මනින්නේ මොකෙන්ද? ජීවිතබ්බ ජීවිතබ්බ මනින්නේ මොකද්ද? මේ පාහරම කවුද හරි දාපු ඔලුවට දාපු කුරුවල් වෙච්ච අදහසක්. ಜಾතින් වශයෙන් එක පුද්ගලිකට වෙනස් කරන්න බෑ. නමුත් බුදුරජාණන්සි මේක අවුරුදු 2600 කට ඉස්සලා කියලා තියෙනවා. ඔබ ගමක් තෝරනවා නම් ඒ වගේම නිගමක් නිගමක් කියලා කියන්නේ ගම් හතරකට සැරයක් තමයි ගමේ පොළ තියෙන්නේ. පොළ තියෙන එකට කියනවා නිගම කියලා නැත්නම් ගංගොල මැදස්ථාන. එහෙම නැත්නම් ජනපදයක් තෝරනකොට ජීවිතබ්බ ජීවිතබ්බ තෝරන. ඒ කියන්නේ සත්පුරුෂයන් ඉන්න තරම්, සද්ධර්මයේ තියෙන තරම්. ඒ පහසුකම් ටික තැන තැන මිසක්කා දැන් ওই තියෙන දේවල් හොයන්න ගිහිල්ලා අපි කියනවා බුදුචාන්නාංශ අපිට ආර්ථික විද්‍යාව උගන්ලා නැහැ කියලා. උගන්ලා තියෙනවා අපි කෑදරකමට හරියන එක නෙවෙයි උගන්ලා තියෙන්නේ. නමුත් මේ තියෙන දේවල් අපිට බුද්ධහම ඉගෙන ගන්නකොට හම්බ වෙන්නේවත් නැහැ. ඒ තරම් මේව අපේ භාවිතයෙන් ඈතට ගිහිල්ලා ඒ නිසා ගමක් නිගමක් ජනපදයක් තෝරනකොට ඒක නා දැනගන්න ඕනේ හැම දෙයකදීම Tamanට තියෙනවා ආගමික වටිනාකම් සංස්කෘතික වටිනාකම් Tamanගේ විමුක්තියට ගැළපෙන දේ තෝරා ගැනීමේ දක්ෂකම ඒ දේවල් වල නෑ Tamanට නැත්නම් ඒක කියන සම්පජඤ්ඤය කියන්නේ උකට තමයි. අන්නේ සම්පජඤ්ඤය වගේම මේ ජනපදයන් තෝරා ගැනීමේදී ප්‍රතිරූප දේශ වාසයේ. يعني ගැළපෙන තැනක ඉඳ ලැබීම මේ බුරුමේ පඬිස්සංශ කියනවා පෙරකල පිනක් කියලා. අපි උපදින්නේ අපි පෙරකල පින් අනුව තමයි පින්කල හැකි පින්කල හැකි භූමියක. පුද්ගලයන් තෝරනකොට ඊට කොච්චර මේ ගණන් කරන්න බැරි ජනතාවේ හිටියත් සත්පුරුෂයා කවුද කියලා තෝරගන්න එකයි. මේ පරිසරයේ ඉන්න සත්පුරුෂයා කවුද කියලා තීරුම් අරගෙන ඒ සත්පුරුෂයා සමාජයක අපිත් එක්ක ඉන්න කැමති නැතුව ඇති. නමුත් කොහොම හරි බැගෑපත් වෙලා ඒ සත්පුරුෂයත් එක්ක ඉන්න ගියාම ඒ සත්පුරුෂ සංසේවනයේ තීරුම් ගන්නවා නම් මිස ওই දෙක නැතුව අත්ත සම්මාපණිදි කියන Tamanට නිසි ජීවන මාර්ගය හදන්න බෑ. එහෙම නැත්නම් අනික් කට්ටිය කියන විදිහට අපිට ජීවත් වෙන්න වෙනවා. ඒක නිසා කොයි වෙලාවක හරි ඔය පුරුෂයා පුද්ගලයා තෝරගන්න දන්නවනම් ජනපදයේ තේරුම් ගන්න දන්නවනම් Tamanට හිතා ගන්න තියෙනවා මෙහෙමනම් කීය කීයක. භාවනා කරලා දියුණු වෙන්න දියුණු වෙන්න Tamanට ඕනේ දේ තේරුම් ගැනීමට ප්‍රස්තාව වැඩි වෙනවා. දේවල් ගොඩාක් හම්බ වෙනවා. කියන්නේ options අවස්ථා ගොඩක් හම්බ වෙනවා. හැබැයි හොඳට ප්‍රවේශම් වෙන්න ඕනේ මේක මේ කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ හම්බුනාට කන්න එපා. තෝරලා මෙන්න මේ මේ ගම හිටියොත් මට ලේසි. මේ නගරේ හිටියොත් ලේසි. නැත්නම් මේ ජනපදයේ හිටියොත් ලේසි කියලා බලන්නේ ඒ Tamanගේ බන භාවනාවට කිට්ටු. එහෙම නැත්නම් පුද්ගලයෙක් ඇසුරට තෝරනකොට තෝරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන Tamanට වැඩියෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩි කෙනෙක් ළඟට ගියොත් යන්න ගියොත් අනේ එතකොට නම් එයාට මේ සම්මා ආජීවය කියලා එවනසම මේ අත්ත සම්මා පණිදි කියලා දවසින් දවස දවසින් දවස ඉදිරියට යamak සිද්ධ වෙනවා. ඉතින් ඒක අර ඇතුළත සතිය වැඩෙන ගතියයි අර පරිසරයත් එක්ක මහ පුදුම නිහඬ සම්බන්ධයක් පේනවා. සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා පරිසරය හදාගත්තට ඇතුළත ಗುಣ වඩලා නැත්තම් ඒක yaadෙන්නේ නැහැ. ඇතුළත ಗುಣ වැඩුණොත් ඒ පුදුල කැමති උනත් නැති උනත් වඩා හොඳ තැනකට ගිහිල්ලා එහෙම නැත්තම් හොඳ සත්පුරුෂ සංසීරණයට වැටෙනවා. ඒකෙදී උනත් සත්පුරුෂ සංසරණ වැටිච්ච ගමන් ඒක අවුලක් වගේ තේරෙන්නේ. Tamanට තේරෙන්නේ මේ මොකද මගේ මන අපිට නෙවෙයි සත්පුරුෂයා වැඩ කරන්නේ. Tamanට ටික කාලයක් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ ධර්මයේ විශ්ණුව මම මෙතෙන් ගినాවේ. ඒ සත්පුරුෂයා ඒ පරිසරය ඒ රුචර්ජකන් තේරුම් ගන්නට අපේ හිතේ ස්වභාවයෙන් එන්නේ ඒකට ප්‍රයත්නම කරන්න ඒක ශික්ෂණයම කරන්න ඕනේ. කෙරුවට පස්සේ තමයි මේ කරපු ශික්ෂණේ වටිනාකම තේරෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය ආයෝජනය කරලා සෑහෙන කාලයක් යනවා. Tamante ඒ ආයෝජනය කරපෙක ප්‍රතිඵල ලබන. ඒ කාලය අතරතමෙන් තමයි අපි ඔය ශ්‍රද්ධාව තියානේ. ඒ ශ්‍රද්ධාව නැත්තම් අපි ගීගම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල ලැබෙන්නේ කාමෙට. මේ වගේ ප්‍රතිඵල ලැබෙන ටිකක් කල් යනවා. ඒක මුල් කාලේ කල්යන ගතිය වැඩි පහු වෙන පහු වෙනට ප්‍රතිඵල ලැබෙන ගතිය බොහොම ඉක්මන් වෙනවා. ඒක නිසා මේ ගමනේදී අපි දැනට මේ දැනට උපිලා සපයලා තියෙන කොටස් දිහා බලනකොට අපිට තියෙන්නේ මේ ඔක්කොම දිහා කලබල වෙන්නේ නැතුව හොඳට බලලා ඊ ගාවට එන හැම අවස්ථාවම ක්ෂණ සම්පත්තියක් කරගන්න. කරගෙන මේක තේවනේ කළ යුතු නොකළ යුතු. මනාප අමනාප දේවල් දිහා බැලීමෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට කිසිම මොහොතක් අහක දාන්න දෙයක් නැත්තේ. ඒ වගේම අපිට සතුටු වෙන්න පුළුවන් ඒ විදිහට බලන ජීවිතයේ ඒ අගයන් ආඩම්බරයෙන් බලන පිරිසක් අපිත් එක්ක ඉන්න එක. ඒක අපිට කොහොමඩක්වත් උපයන්න බැරි එකක්. ඒ නිසා මේ දෙකම අරගෙන උත්සාහ කරන්න ඕනේ. කනෝ වේමා උපච්චකා. ඕ ක්ෂණේමා නොයික්මවාවා. ලැබෙන හැම ක්ෂණයක්ම මට පාවිච්චි කරන්න ලැබේවා කියලා බැලුවොත් ඒකෙන් තේරෙයි අපි මෙතෙක් ආපු ගමනේ තියෙන සාර්ථකත්වය. ඒ නිසා ඉස්සරහට එන හැම චිත්තක්ෂණයක්ම දෙමන් හන්දියක් කියලා හිතාගන්න. පාරවල් දෙකක් තියෙනවා. සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු ඒකදී හොඳට කලබල වෙන්නේ නැතුව විවික්‍රීව සලකා බලලා ඒ කළ යුතු දේ තේරුම් ගන්න කවුරු හරි කියනකම් බලාන හිටියොත් නම් එච්චර සාතිකයක් දෙන්න බෑ. Taman ගන්න තීන්දුවම තමයි අවසානයේ Tamanට පිහිටක් සරණක් වෙන්නේ කියලා ඉදිරියට යන්න යන්න යන්න යන්න Tamanට ඒක ගන්න තීන්දුව මගේමයි රඳා මත රඳාපවතින දේ මම වා කියන්න ඕන කියලා මේ ආත්ම විශ්වාසය වැඩෙනවා නම් මට නිකන් දේශනේ හමාර කරමින් කියත හැකි ඒක නට නිවන්ම ලබන්න ඕන ඒ தත්ත්වේ ලැබෙනකොටම නිවනක තියෙන සාන්තිය තේරෙනවා මම යන පාර හරි මේක යන්න ඕන කියන එක ඒ නිවැරදි තීන්දුව ගන්නකොටම ඒ ඒ තීන්දුව නිසා ලැබෙන ප්‍රතිඵල ලැබෙනවා ඒක නැත්තම් අකාලිකව ලැබෙනවා විභාග ලියලා ප්‍රශ්නෝත්තර ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරනකන් ඉන්න ඕනේ ඒ නිසා ඒ කෙනාට එහෙම හරියට පාර හොයාගෙන මේ පාර හරියට යන්නේ යනකොට මට විවේක වෙනවයි කියලා බැලුවොත් ඒ කෙනාට බුදුජානහන්සේ පිරිනම් පළවුරුදු 2600ක් ගියාද බුදුජානහන්සේ පහළ ඉන්දියාවේද ලංකාවේද ප්‍රශ්නයක් නැහැ මොකද මේ නිවැරදි මාර්ගයේ දැනගැනීමේ ඥාණය කාලයට සහ දේශයට අහිවින එකක් නෙවෙයි. හැම කෙනෙක් ගාවම තියෙනවා. ඉතින් මේ විදිහට බණ භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් මේ පාරේදී ඒ තමන්ගේ ඉදිරි ගමනට අවශ්‍ය කරන්නා වූ විනිශ්චය තමන්ටම ගන්න මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයත් මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා